ගෞරවනීය ස්වාමීන් වහන්සේ සත්‍තා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාවට ආරම්භය ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. සියලු දෙනාම ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අත්ති ඉදප්පච්චය උපාදානන්ති චිපුට්ඨේන සතානන්ද අත්තිස්ස වචනියං කිම් පච්චය උපාදානන්ති ඉති චේවදෙය්‍ය තණ්හා පච්චය උපාදානන්ති ඉච්ඡස්ස වචනියං තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ මහා නිදාන සූත්‍රයේ වටිනා සූත්‍රයක් සරුවචනාංශ විසින් දේශනා කරන ලද්දක්. මේ දේශනා මාලාව සඳහා අපි ඉස්සරහින් තියාගත්තා මූලික මාතෘකාව වශයෙන්. ඉතින් අපි මේ සූත්‍රයේ මුලපටන් දවසින් දවස මේ මහා නිදානයේ පෙන්වන පටිච්චසමුපාද අංග එක එකක් ගුරුසු තැන ඉඳලා සියුම් තැන දක්වා ඈත කෙළවරේ ඉඳලා නැවත ප්‍රභවයේ දක්වා ක්‍රමයෙන් ගමන් කරමින් යන ක්‍රමයක් මෙතන තියෙනවා. අපි ඒ නිසා නැත්නම් අනුව ඉස්ලාම මේ ජරා මරණ වලට හේතුව ජාතිය බව තේරුම් ගන්නට අපි වෙලා ගත්තා. ශක්ති ප්‍රමාණය. ඊට පස්සේ ජාතිය භවයේ පවතින තාක්කල් කවදාකවත් කියලා වරක් කරන්න බෑ. ඒ නිසා ජාතියක් ඇති කෙනා ඒකට උපනිශ්‍රේ වෙන හේතු වෙන භවය පිළිබඳ අවබෝධය ලබා ගත යුතු බවත් ඒ සම්බන්ධතාවය පිළිබඳ අවබෝධයත් නිවනට නැත්තම් ගැලවීමට හේතු වෙන බවත් ඒ වගේම භවයක් උපාදානයේ තියෙන තාක්කල් නිතරම සකස් වෙමින් යන බවත් ඒ පිළිබඳ අවබෝධයත් අර ඉස්සලා පුරුක වගේම කෙනෙකුට තමන් වැටිලා තියෙන වලේ නැත්නම් ගැඹුරේ ප්‍රමාණය දැනගන්නත් හේතු වෙනවා වගේම කොඩේමටත් හේතු වෙනවා. ඊට පස්සේ අද අපි යන්න හදන්නේ මේ උපාදානය කියන එක කුම මොන හේතු කාරණාවක් නිසා මොන හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක්ද කියන එක නැත්නම් මේ උපාදානයත් හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක්ද කියන එක යම් කිසි කෙනෙක්ගෙන් යම් කිසි කෙනෙක් ඇහුවොත් ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුහාමුදුර කටපාඩම් කරනවා ඔව් කියන්නේ කියලා. මේ උපාදානයත් ඉදප්පච්චේතාවයක් නැත්නම් ඒකට අදාළ නිසි හේතුවකින් තමයි හටගන්නේ. ඉතින් ඒ ඒ වාගේ ඔව් කියපු උපාදානයේට ආසන්න කාරණාව එහෙම නැත්නම් හේතු ප්‍රත්‍යය ඉදප්පච්චේ මොකද්ද කියලා ඇහුවොත් තණ්හාව තමයි උපාදානයේට හේතු වශයෙන් පෙන්වන්න බුදුජාන් වහන්සේ කියලා දෙන්නේ. ඒක සාමාන්‍යයෙන් පටිච්චසමුපාදය ගැන දන්න උඟ දෙනෙක් අලුතෙන් අහන දෙයක් නෙවෙයි. කලින් අහලා තියෙන එකක් තමයි මේ තෘෂ්ණාව අණුව තමයි මේ උපාදානයේ සිද්ධ වෙන්නේ. ඉතින් අපි ඊයේ තේරුම් ගත්ත පමණින් මේ උපාදානය කියලා කියන්නේ තෘෂ්ණාව කියලා කියන්නේ වෙතලං වීම නම් උපාදානය කියලා එක දැඩිව ග්‍රහණය කර ගැනීම. ඉතින් ඒ දැඩිව ග්‍රහණය කර ගැනීම යමක් වෙත ලංවීමක් ඇති තාක්කල් සිද්ධ වෙනවා නැත්නම් දේවල් බොහෝ පණවලා තියෙන තැනකදී එයින් එකක් වෙතලං වීමක් වුණොත් ඒ වෙතලං වෙච්ච දේ දැඩිසේ අල්ලා ගැනීමක් සිද්ධ වෙනවා ඒක තමයි මෙතන තියෙන ධර්ම නියාමතාවය ඒ නිසා සංසාරගත සත්වයා හැම වෙලාවෙම වෙත ලං වෙච්ච දෙයක් දැඩිව බදාගෙන ජීවත් වෙනවා. ඉතින් ඒ බව දන්නා වූ භාවනා කරන්නා වූ යෝගාවචරයා නිතරම එළඹ පෙළඹ වාසිය කරන්න ඕනේ මේ වෙලාවේ මම මොකද්ද අල්ලගෙන ඉන්නේ කියන්නේ. ඉතින් අල්ලාගෙන ඉන්නදී දැක දැන ගැනීම කුස අකුසලයක් හෝ වැරද්දක් හෝ නැත්නම් ලැජ්ජාට කාරණාවක් කරගන්න කිනාට කවදාකවත් ඒ උපාදාන ප්‍රත්‍යය තණ්හා නිසා උපදින උපාදානයත් උපාදාන නිසා භවයේ ඇති වෙන පුරුකවත් අවබෝධ කරගන්න හම්බ වෙන්නේ. නිසා භාවනා කරන කෙනා මේ භාවනා මානසිකාරය තුලින් නිතරම උත්සාහ කරනවා මේ ගත වෙන චිත්තක්ෂණයේ කුමක් උපාදානය කරගෙනද මගේ චිත්ත ප්‍රවෘත්තිය පවතින්නේ විඥාන ස්රෝතේ පවතින්නේ කියලා දැනගන්න. ඉතින් ඒ සඳහා තමයි අපි උපාදානය කරලා තියෙන මොකේද කියලා දැනගන්න ඕන නිසා තමයි සරුවචන් වහන්සේ විසින් යෝජනා කරලා තියෙන අරමුණක් අපි හඳුලා දෙන්නේ. සරුවචන් වහන්සේ මේ උපාදානය හෝ තණ්හා හෝ අවබෝධ කර ගැනීම සඳහා ඉදිරිපත් කරලා තියෙන මේ අරමුණ අල්ලවදා ගන්න පුළුවන් එකක් නෙවෙයි උදාසීන එකක්. ඒක තණ්හා දනවන එකකුත් නෙවෙයි ද්වේෂය දනවන එකකුත් නෙවෙයි මුලාව දනවන එකකුත් නෙවෙයි. නමුත් ඒ උදාසීන වූ අරමුණට ශද්ධාවෙන් කුසල ඡන්දයෙන් අපි හිත මෙහෙවනකොට මේ උපාදානයේ නිසා තණ්හාව නිසා අපේ හිත වෙන වෙන අරමුණු වලට දුවන. අන්නේ දුවන දිවිල්ලෙන් තමයි අල්ලගන්න පුළුවන් වෙන්නේ මේ යෝජනා කරන ලද හිතවාදී අරමුණ තබලා ඒක බැහැර කරලා හිත කොහෙද දුවන්න හදින කියන එකෙන් අල්ලා ගන්න පුළුවන් මගේ හිත අල්ලාගෙන ඉන්නේ මොකේටද කියලා. ඒ කියන්නේ යටි හිතෙන් ප්‍රේම කරන්නේ කාටද කියලා. ඉතින් ඒක නිසා මූල කර්මස්ථානයේ ඉන්නකොට Tamange හිත නිතරම කැඩි කැඩි නිතරම පිට දුවදුවා යමක් පිටිපස්ස එලවන්න හදනවා නම් ඒකෙන් තේරුම් ගන්න පුළුවන් මම යා කියන්නේ කවුද කියලා. මගේ ස්වභාව ලක්ෂණ මොනවද කියලා. මගේ ගති ලක්ෂණ මොනවද කියලා. මගේ රුචි අරුචිකම් මොනවද කියලා. නමුත් භාවනා කරන කෙනෙකුට කෙනෙකුගෙන් මෙතන හරස් ප්‍රශ්නයක් ඇහුවොත් ඒ වගේ ආනාපානිය හෝ වෙන මොකක් හරි අරමුණක් පිම්බීම හැකිලි වෙන්න පුළුවන් සක්මන් භාවනා වෙන්න පුළුවන් නැත්නම් අපි අඩු ගානේ කියමු මෛත්‍රිය හරි බුද්ධානුස්සතිය හරි අසබසතිය හරි මරණානුස්සතිය හරි ඒ අරමුණක එක දිගට හිත පවත්වාගෙන ඉන්න බැරි බව ඕනම කෙනෙක් පිළිගන්න. ඕනම කෙනෙක් පිළිගන්නවා මේ දීප අරමුණේ හිත හිටින්නේ නැහැ. ඒ හිත හිටින් නැත්තේ ඒක පිට අරමුණු වලට දුවන නිසා. ඒ විදිහට මේ පිට අරමුණු වලට දිවීම රෝග ලක්ෂණය බවත් මේ රෝග ලක්ෂණය හොඳට හදාරලා රෝගය මොකද්ද කියලා තේරුම් ගන්න එකත් භාවනාවේ අතුරුඵලයක් බවත් ඒක තේරුම් ගන්න වෙන්නේ පටිච්ච සමුපාදය අනුව බවත් ඒ නිසා අරමුණ තිබ්බියදී දුවන්නේ කොහටද කියලා විශේෂයෙන්ම දුවන්නේ මොකටද කියලා දැනගන්න එක Tamanට ඇර වෙන කෙනෙකුට Taman වෙනුවෙන් කරන්න බැරි බවත් ඒ විදිහට ලැබෙන මේ තොරතුරු වලට Taman වෛර කරන බවත් හොඳටම Tamanට කට උත්තරින් දැනගන්න පුළුවන්. මගේ හිත හිතවිලි වලට දුවනවා. ඉතින් හිතවිලි වලට දුවනවා කියන්නේම බොහෝම කනගාටුවෙන් පශ්චාත්තාප වෙලා මට භාවනා කරන්න බෑ හිත පිට දුවනවායි කියලා. නමුත් මේ පටිච්ච සමුප්පාද කතාව අනුව එහෙම නැත්නම් මේ ඉදප්පච්චේතාවේ අනුව ධම්මේ නැත්නම් මේ ධම්ම නියාමතාවේ අනුව ධම්මට්ඨිතිය අනුව ඒ කෙනාට තමා වශයෙන්ම අඳුන ගන්න පුළුවන් නම් මගේ හිත ස්වභාවයෙන්ම අදින හිතවිලි වලට. ඒක න්‍යාමයක් විදිහට අදින හිතවිලි වලට. හිතවිලි තමයි පట్టල වෙලා තියෙන්නේ. මේ ආනාපානට ගත්තට හිතවිලි තමයි පట్టල වෙලා තියෙන්නේ කියලා තමන් විතක්ක චරිතයක් කියලා අඳුනගන්න ලැබීම මේ උපාදාන කියන පුරුක සියුම් මට්ටමේ හඳුනගන්න තියෙන වැදගත් ලක්ෂණයක්. ඒක නිසා යෝගාවචරය ආයේ හිත පිට යනවා කියන එක <clears throat> චෝදනා ස්වරූපෙන් කියනවා වෙනුවට ඒක රෝග ලක්ෂණ නිරීක්ෂණ ස්වරූපයෙන් බලන්න පටන් අරගත්තොත් භාවනෙන් හම්බෙන පළවෙනි ප්‍රතිඵලය ඒක වෙන්න ඉඩ තියෙනවා. නමුත් එවැනි පටිච්චසමුපාද අවබෝධයකින් තොරව මට ඇයි මේ ආනාපානෙම හිත පාත්තන්න බැරි? මට නැත්නම් ඒකට වෙනමම මේ යන්ත්‍රයක් හරි මන්ත්‍රයක් හරි කෙටි ක්‍රමයක් හරි සමීකරණයක් හරි කියලා කොච්චර දෝ උත්සාහ කරනවා මිස මේ ආනාපානේ වගේ මධ්‍යස්ථ අරමුණක හිත තැබීමෙන් Tamange සහජ ලක්ෂණය එහෙම නැත්නම් රුචි අරුචිකං හෙලි කරගන්න අනියමාර්ථයෙන් පොටක් පෑදෙන බව තේරුම් ගන්න පුළුවන් වෙන එක තමයි එක ලාභයක් මේ පටිච්චසමුප්පාදය පිළිබඳ හැදෑරීම. මොකද මේ අර මධ්‍යස්ථාන වලක හිත තිබ්බට හිත වැඩ කරන්නේ පරණ පුරුදු ආරයට. ඒ ආරයෙන් තමයි ඇත්තට මමයා කවුද කියලා අල්ලන්න පුළුවන් වෙන්නේ. මේ ඉදිරියෙන් තියාගත් ආහනපානෙන්වත් එහෙම නැත්නම් මේ භාවනාවේ කැමැත්තෙන්වත් නෙවෙයි. ඒ නිසා ඒ කාරණාව සාධනීය පැත්තට බලා ගන්න නැත්නම් නිරීක්ෂණය කරන්න දකින්නාතෙක් දකින්න නිරීක්ෂණය කරන්න ලෑස්ති වෙන තාකල් ඒ පුද්ගලයාට කාම උපාදාන හරි, ditthi උපාදාන හරි, සීලබ්බත උපාදාන හරි, අත්ත්වාද උපාදාන හරි මොකක් හරි වැඩ කරනවා. ඉතින් ඒක නිසා ඉදිරියට ඉදිරිපත් වෙන බාධකය අනුවයි Tamange චරිත ලක්ෂණය හෙලි වෙන්නේ කියලා. ඒ බාධකයට වෛර නොකර, ඒ බාධකයට එක ගැටෙන්නේ නැතුව ඒක නිරීක්ෂණය කරන සුලව භාවනා කරන්න පටන් අරගත්තොත් යෝගාවචරයට ක්‍රමසහ විදි රාශියක් මතුවෙන්න පටන් අර ගන්නවා සාධනීය පැත්තට. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි ගත්ත නිදර්ශනයේ හැටියටම හිතවිලි බහුලයි කියන යෝගාවචරයක් ගත්තොත් ඒ හිතවිලි බහුල භාවය හොඳටම නිරීක්ෂණය කරලා ආනාපානයේ තිබ්බ හිතක් දහ පාරක හිත පිට යනවා නම් අට පාරකම හිත පිට යන්නේ හිතවිලි වලටයි කියලා වගේ නිරීක්ෂණය කරන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට අවස්ථාවක් ලැබෙනවා මේ හිතවිලි මේ විදිහට බහුලව පවතිද්දී ඒ හිතවිලි අස්සෙන් ඒ හිතවිලි පවතිද්දිම ඒක විනිවිදගෙන මට ආනපානේ බලන්න බැරිද කියලා. එතකොට හිතවිලිත් එක්ක ද්වේෂයක් නැහැ. හිතවිලි ආවයි කියලා හිත gadu ගැන්නිලා නැහැ. හිතවිලි තියෙනවා, බහුලව තියෙනවා, නිතරම එනවා. ඒ හිතවිලි තියෙද්දිම ආනපානේ බලන්න බැරිද? එතකොට අර හිතවිලි විශේෂයි වෛර නොකිරීම නිසා, නොගැටීම නිසා, හිත ආතතිගත නොවීම නිසා ඒ යෝගාවචරයට අර හිතවිලි තියෙද්දීම වගේ ආනාපානේ බලා ගැනීමේ හැකියාවක් එන්න ඉඩ තියෙනවා මේ විදිහට මේ දේවල් ලෝකෙ සිද්ධ වෙන්නේ නියාමතාවයක් අනුව කියලා තේරුම් ගන්නවා. දේවල් ලෝකෙ සිද්ධ වෙන්නේ ධර්ම තිතියක් අනුව ඉදප්පච්චේතාවයක් අනුව හේතුඵල ධර්මයක් අනුව මට තටමැව්වට මට ආශාව තිබුණට මට කුසල ඡන්දේ තිබුණට ඒක වෙනස් කරන්න බෑ. ආන්නේ ඒක තේරුම් අරගන්න කෙනා ඒ හිතවිලි පැමිණීම පවා රෝග නිర్ణයක් මම යකන කවුද කියලා තීරුම් ගැනීමට උත්සාහ කරනවා. මෙන්න මේ විදිහට කරලා අපි යම් වෙලාවක අපි අර ගන්නවයි කියලා හිතමු ආනපාන ඉස්සරහට ආනපාන වැඩි යාලුකමකට ආදකමකට නැත්නම් මූණට මූණ දාලා තියාගෙන ඉන්න. ඉතින් ඊට පස්සේ යෝගාවචරයා අර හිතවිලිත් එක්ක රණ්ඩු කරලා ගත්ත ආනපාන දැඩි කොට අල්ලගත්තොත් ඊට පස්සේ තවත් එකක්. කැහි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා වගේ දැන් ආනපානේ අල්ලන්න බදාගෙන දඟලන්න හදනවා මේක තිබ්බට හිටින්නේ නැහැ ඒක නැති වෙනවා කියලා. ඉතින් අර ප්‍රයෝගයෙන් උපක්‍රමයෙන් මෙච්චර කල් සංසාරයේ ඇති වෙච්ච හිතිවිලි මේ ආනාපානේ මාර්ගෙන් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් වුණා නම් මේ ආනාපානේ සදාකාලික එකක් නෙවෙයි. මේ ආනාපානෙත් එක gedra ගෙනියන්න පුළුවන් එකක් නෙවෙයි. කරුණුක tempat කියලා තියාගන්න පුළුවන් 13 වහන්සලා නෙවෙයි. මේකත් වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන එකටත් ඉඩ දෙන්න බැරි නම් එතන ආය උපාදානයක් වෙනවා. ආනාපාන උපාදාන කියලා ඕන පස්වෙනි උපාදානයක් දාගන්න එක. කාම උපාදාන, ditthi උපාදාන, අත්වාද උපාදාන ඊට පස්සේ ආනාපාන උපාදාන කියලා දාගතයි. ඉතින් අර පටිච්චසමුප්පාදේ දන්නේ කනට මේකදී බලන්න පුළුවන් මොන දේ දුන්නත් බලා ගන්නවා. මොන දේ දුන්නත් බදා ගන්නවා. ඉතින් බදා ගන්න මනුස්සයාට ඒ කාමේ බදාගත්තත් ආනාපානේ බදාගත්තත් ඒකම බදාගෙන ඉන්න තමයි. නමුත් ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ උපාදාන ගැන කතා කරනකොට ඊයේ දේශනාවේදී <clears throat> අවසාන භාගයට අපි මතක් කරගත්ත විදිහට යමක් අතහරින්න නම් යමක් අල්ලන්න වෙනවා. එහෙම නැතු කවදාකවත් යක් අතහරින්න බෑ. ඒ නිසා අපි අර කාමයේ අතහරින්න නැත්නම් සීලේ පාවිච්චි කරනවා. ඒ සීලේ අතහරින්න, ditthිය පාවිච්චි කරනවා. ditthිය අතහරින්න අත්වාදයක් පාවිච්චි කරනවා අත්වාදයට අතාරිනවා අන්න එහෙම ඉදන් නිසා ඉදන් පජහත කියලා ਸਰුවචනන්සේ ක්‍රමයක් තියෙනවා මේ නිසා මේක අතහැරපන් මොකද උඹ අතේ තියාගෙන එක ගොරෝසුයි ඊට වැඩි අල්ලන එක සියුම් ඒ නිසා සියුම් එක නිසා ගොරෝසු දෙය අතහැරපන් ඊට පස්සේ අර සියුම් එක අත ගාගෙන ඉන්නකොට හිතේ සියුම් භාවය නිසා මේකත් ගොරෝසුට රැටිලා ඊට වැඩි සියුම් එකක් පේන්න පටන් ගන්නවා ඒක තමයි ධර්ම නියාමයේ කියලා කියන්නේ ඕපනයික ලක්ෂණය කියලා කියන්නේ ගොරෝසු දේවල් අතාරම අල්ලගෙන ඉන්න මනුස්සයට ගොරෝසු දේවල්මයි හම්බ වෙන්නේ. ගොරෝසු දෙයක් අතහැරලා සියුම් දෙයක් අල්ලපු එකනට ඒ සියුම් දේ ඇසුරහරහා ඊට වැඩි සියුම් දෙයක් අල්ලන්න තියෙන අවස්ථා වැඩි. ජීවිතයේ හැම චිත්තක්ෂණයකම අපට මේකේ ප්‍රස්තාවල් ලැබෙනවා. ඊට ප්‍රස්තාවල් ලැබෙනවා. උපාදානයේ තියෙන එකන අම්මා මුත්තා කිව්වත් අර පුරුදු දේ අතාරින්නේ. ඒ පුරුද්දේ අතහරින්න නැති නිසා එයාට ඊට වැඩිය සියුම් දේ අවස්ථාව ගිලිනවා. නමුත් ਸਰවචනංශය කියලා දෙනවා ඉදන් නිසා ඉදන් පජහත මේක නිසා නැත්නම් මේක හේතු කරගෙන මේක අතහැරපන් මොකද්ද ගොරෝසු දේ සියුම් දේ හේතු කරන අතහැරපන් ඊට පස්සේ සියුම් දේ අතිසූක්ෂම දේ හේතු කරන අතහැරපන් අන්නේ මතරන අතරන අතරන යනකොට අන්තිමට ද්‍රව්‍යයක් අද්‍රව්‍ය හේතු කරන අතාරින්න පුළුවන් තැනකට එනවා ඒක අපිට ඔය ගත්ත නිදර්ශනෙම ගන්න පුළුවන් ආනාපානිය වගේ දෙයක් මුලදී මුලදී අපි කොටු කර ගන්නකොට යාලු කර ගන්නකොට මූණට මූණ දාලා ගන්නකොට ඒක ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කර ගන්න පුළුවන් තරම් ගුරුස් මට්ටමක අවුෙන් ඉඳී තියෙනවා. නමුත් ප්‍රයෝගයෙන් ප්‍රයත්නයෙන් ආනාපානෙටම මූණ දීගෙන ඉන්නකොට ඒක ස්වභාවය තමයි දීගං වාස සන්තෝ දීගං අස සාමිති පජානාති කියපු එක රස්සං වාස සන්තෝ රස්සං අස සාමිති පජානාති වෙනවා. කෙටි වෙන්න පටන් ගන්නවා. එතකොට යෝගාවචරය උපාදාන බහුල යෝගාවචරයක් නම් මේ ආනාපානයේ සියුම් වීම ප්‍රශ්නයක් කරගන්න. ආයත හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. මට කිව්වේ මේ ආනපන බලන්න කියලා. ඉතින් ආනපන හොඳට පේන්නේ හොඳට ලකුණු දරන බලන්න පුළුවන් වෙන්නේ ගොරෝසුව තියේදී. දැන් මේක සිවුම් වෙච්චහම මට මේක ගිලිහීමක් නැතිවීමක් ක්ෂයවීමක් පරාදයක් කියලා හිතලා හයියෙන් හුස්ම ගන්න යනවා. නමුත් මේ උපාදානය පිළිබඳව අසුවිරු ඥාන ඇති කෙනා ලෑස්තිල අනේක දැනගන්නවා මේ ගුරුසු දෙයක් අල්ලලා දුන්නාට පස්සේ සියුම් දෙයක් ඉදිරිපත් වෙනවා නම් සියුම් දේ හේතු කරගෙන ගුරුසුදේ අතහැරපන් නැත්නම් ඒ වෙන දෙයකට වෙන්න අරපන්. ඒනේ සියුම් එකට බාධා කරන්න එපා. ඒකට හැප්පෙන්න යන්න එපා. ඒකට ප්‍රශ්න කරන්න යන්න එපා. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. අන්නේ විදියට ආනාපානීය සියුම් වේගන ගිහිල්ලා ආනාපානය අතිසූක්ෂම தත්තට යනකොට අපි ඔయిత කලොත් මතක් කරපු විදියට ඒ ආස්වාසයටයි ප්‍රස්වාසයටයි දෙකටම පොදු ලකුණු වගේක් පහළ වෙන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලා ඉස්සර නම් වෙන්නේ ආස්වාසය මෙහෙමයි ප්‍රස්වාසය මෙහෙමයි කියලා හොඳට වෙන් වෙලා පේනවා. ගොරෝසු වෙලාවේදී. මේක සියුම් වෙනකොට ඇතුළත මොකද්ද විපරිණාමයක් සිදු වෙනවා. අන්නේ විදියට ඒ ආස්වාස් ප්‍රසාසයේ සූම් වෙලා අතිසූක්ෂම වෙනකොට දෙකටම පොදු ලක්ෂණ ඉස්මතු වෙලා දෙකේ පෞද්ගලික ලක්ෂණ ගිලා බහින්න පටන් ගන්නවා නැති වෙන්න පටන් ගන්නවා ඉතින් මෙන්න මේ සංගතිය මේ සංසිද්ධිය අරමුණේ විතරක් නෙවෙයි සිද්ධ වෙන්නේ හිතෙත් සිද්ධ වෙනවා. ඒ අරමුණ දරාගෙන කය සිද්ධ වෙනවා. ඒ නිසා tempat වීම කයෙයි හිතෙයි අරමුණේ තුනේම සිද්ධ වෙනකොට ඉස්සර වගේ ආනාපානයේ ගති ලක්ෂණ දැක ගන්න බැරි තත්යකටපත් වෙනවා. වෙන්කොට හඳුනා ගන්න බැරි තත්යකටපත් වෙනවා. මෙන්න මේ වෙනස නිසා ඒ යෝගාවචරයා සියුම් සූක්ෂම තත්වයට යනකොට භාවනා පිළිබඳව කම්මැලි ගතියක්, ඉන්නේ ඉරියව්වේ නීරස ගතියක්, හිත වෙනස් අරමුණු හොයන ගතියක් එන්නේ තියෙනවා. ඒක නිසා කලින් දැනගෙන ගියොත් නම් අර සූක්ෂම தත්ත්වේ ඉඳලා අති සූක්ෂම தත්ත්වයට යනකම් අති සූක්ෂම தත්ත්වයට යන බව දරා කියා ගන්න පුළුවන්. ඉතින් ඒක සඳහා ඒ යම් යෝගාවචරයේ ඒ தත්ත්වයට යන්නේ ඒකම වරද්ද වරද්ද වරද්ද වරද්දක් කරලා අහුන් අහලා අහලා අහලා බණ අහලා දවසක Tamanටම භාවනාව සිද්ධ වෙද්දිම මේ කාරණාව ඉස්මතු වෙන්න ඕනේ. වෙච්ච දවසට තේරෙනවා දැන් නම් මේක ඒ කම්මැලිකම ඇති වුණාට මම තාම ඉන්නේ සතියේ මම තාම ඉන්නේ ආනාපානයේ මම තාම ඉන්නේ භාවනාවේ මේක මේ භාවනාවේම විපරිණාමයක් ඒ නිසා මේක පිළිබඳව දැඩි ගවේෂණයකට යන්න නම් විස්තර දැනගන්න නම් ආනාපානෙ ගෙවෙන එක හොඳයි කියලා එnde එnde එnde එnde ඒ ආනාපානයේ ආශ්වාස ප්‍රශ්වාසයේ දෙකේම පොදු ලක්ෂණට යන්න යන්න යන්න යන්න ඒ යෝගාවචරය තියෙනවා දැන් දැඩි කරලා අල්ලා ගන්න දෙයක් නැති තත්ත්වේ. ඉස්සල නම් තියෙන ආස්වාසිය අල්ලනවා ප්‍රසවාසිය අල්ලනවා ස්වභාව ලක්ෂණ අල්ලනවා ගති ලක්ෂණ අල්ලනවා දැන් එnde එnde එnde උපාදානය ගිලිහෙන තැන උපාදානය කරගන්න දෙයක් නැති තැනටපත් වෙනකොට අපේ හිත නිකන් මාළුවා ගොඩ දැම වගේ තත්ත්වකටපත් වෙනවා එයා අස්ථානගත වුණා වගේ දැනෙනවා බය වුණා වගේ දැනෙනවා තනි වුණා වගේ දැනෙනවා රහින් එලවලා දැම්මා වගේ දැනෙනවා මොකද සංසාරේ පුරාවට මේක දැඩිව අල්ලගෙනයි ගත කරගෙන හිටියේ. දැන් ඇල්ලුවාට හුලං අල්ලන්න හදනවා වගේ ඒ ආශ්‍රව ප්‍රසාද දෙක ගෙවුනට පස්සේ විශේෂයෙන්ම වෙන දෙයක් තමයි අර හිතේ තිබුණා නම් සීමාවක් මේ අජ්ජත් බයිත්තා කියලා මේ මම මේ මම නොවන දෙය කියලා අන්නේ සීමාව කඩලා යනවා. අන්නේ සීමා කඩලා යෑම මේ කාම යෝගී පුද්ගලයාට විශාල බයක් දනවනවා. ඇතුළත පිටත සීමාවක් නැහැ. දැන් හුස්ම ගෙවම් කරලා ගෙවම් කරලා ගෙවම් කරලා එක්ක කම්පනයක් එක්ක ආලෝකයක් එක්ක චංචල ගතියක් එක්ක සහැල්ලුවක් පේනවා. ඒ සහැල්ලුවේ මේ කැලල මගේ මේ කැලේ මගේ නෙවෙයි කියන්න බෑ. ආන්නේ විදියට මේ සීමා මරියාදාවල් කඩලා යෑම අර උපාදාන යම පදනම් කරගත්ත භාවයක් සහිත පුද්ගලයාට ඒ තමන්ගේ භාවය දිය වෙලා ගියා වගේ ඒ උපාදානය කරන්න දෙයක් නැතුව වගේ සීමා මරියාදාවල් නැති වුණා වගේ වෙන එක නිසා තක්මුක් වෙන එක හිත කෝලගති වලටපත් වෙන එක පළවෙනි වතාවට කවදාකවත් මොන විදිහින්වත් යෝගාවචරයට ගැලවෙන්න බෑ. නමුත් ඒක කරලා කරලා කරලා කරලා මෙන්න මෙතෙන්ට එනකොට gadu ගැින ගතියක් එනවා, කරප්පන් දාන ගතියක් එනවා, ඇගෙන ලියන්න පටන් අර ගන්නවා, හිත කූඩුවකට දාපු කුරුල්ලෙක් වගේ කඩාගෙන පනින්න හදනවා. එහෙම නැත්නම් කැලෙන් ගෙනාවු කුළුමිහරකෙක් කණුවක තියලා බැඳා වගේ කුළු ගති පානවා. ආන්න මේ පාන්නේ මොකද? මිච්ඡරකල් භවයට සඋපාදානට බැඳීගෙන ඇති කරගත්තා වූ මේ විඥාණය මානුව අවතරෙන් කොට දැම්මා වගේ අවස්ථාවක් ඇති කරලා දෙනවා. එක විදියකට බුදුහාමුදුරුවෝ පෙන්නනවා උපාදානයක් අල්ලගන්න තරම් දෙයක් නැති වුණත් විඥාණයට මොකක්වත් වෙන්නේ නැහැ. සතියට මොකක්වත් වෙන්නේ නැහැ. සමාධියට මොනවත් වෙන්නේ දැනගෙන ගියොත්. නොදැන ගියොත් කලබල වුණොත් භාවනා කැඩෙනවා, ඉරියව්ව ඉන්න බැරි වෙනවා, දාඩිය දානවා, බය ඇති වෙනවා, කෙලෙස් බලමුලුවක්ම එනවා. ආනේ විදියට උපාදාන කළ හැකි නැත්නම් දෙයක් යමක් අරමුණක් වස්තුවක් නිමිත්තක් පෙන්න පෙන්න ඇඳලා ඒක නැති වෙන තැනට යනකම් ගිහිල්ලා එතනදිත් නොසැලෙන මනසක් එතනදිත් මේක හරහා යන්න පුළුවන් තැනකට ආවන ඒ යෝගාවචරයට මේ උපාදානය පිළිබඳව ගැඹුරෙන් හදාරීම නිසා නැත්තම් ඒ ලැබෙන ප්‍රායෝගික අත්දැකීම නිසා තමයි ළඟ හිතේ තිබුණ මේ උපාදානයක් නැත්තම් මේක පවත්වන්න බැරි වෙයි කියන එක බොරු කරලා පෙන්වන්න පුළුවන්. ඒ කරන්නේ ටික ටික ටික ටික ගෙවන් වෙන්න ඇරලා. ගෙවන් වෙලා ගෙවන් වෙලා විඥානයේ මට්ටමක් තියෙනවා ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ මට්ටම වගේම ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැති විඥානයේ පැවැත්මක් තියෙනවා කියලා අහුවෙනවා. මෙතෙක් කල් තිබුණේ ඉන්ද්‍රයන් හා බැඳිච්ච අරමුණු හා බැඳිච්ච රූප සද්ද ගන්ධ රස වැරි කුතුහල ජන්මන දෙයක් බැඳිච්ච විඥානයක්. ඉතින් ඕකමනේ සංසාරේ හිටියේ. පළවෙනිම තාවට ඔක්කොම අයින් වෙලා තාමත් විඥානේ මැරිලා නැහැ. තාමත් සතිය කැඩිලා නැහැ. තාමත් සමාධිය කඩාගෙනත් නැති වෙනකොට නැති බව දැනගන්නකොට තේනවා ඊට එහා පැත්තේ ඊට වැඩි ගැඹුරක මේ විඥානයේ සමතුලිතතාවයක් තියෙනවා. අන්නේ සමතුලිතතාවයේදී විඥානේ උපාදාන කරගන්න උපනිශ්‍රය කරගන්න ආශ්‍රය කරන වස්තුව කාම නෙවෙයි. කාම නෙවෙයි. නමුත් වෙන මොකක්ද එකක් තියෙනවා. ඉතින් මේ කාමේම ගත කරන කෙනා කාමේ නැතිවීම සීදීනස ගැනීමක් වගේ කරන කෙනාට ඒ පරිේශන ලෝකයට ඇතුල් වෙන්නවත් පතාන බෑ. අයිතිවාසිකමක් නෑ. මොකද මේ කාමේ නැතිවීමම විශාල අභාග්‍යයක් විදිහට සලකනවා. නමුත් මේ කාමේ නැති වුණාට නැත්තම් ඉන්ද්‍රිය ප්‍රතිපද අරමුණු නැති වුණාට විඥානය ඊට වැඩිය යට මට්ටමක සමතුලිතතාවයක් ලබනවා. ඒකට මම පහුගිය දවස්වල පාවිච්චි කරන මේ අනින්ද්‍රිය ප්‍රතිපද විඥානය කියලා ඒකට උඟ දෙනෙක් ඔය මේ පොත්පත් කියු නැත්තු කැමති නෑ මොකද එහෙම එහෙම වචනයක් නෑ කියලා පොත්වල. නමුත් ඉන්ද්‍රිය ප්‍රතිපද නොවන විඥානයක් කිය හැකියි. ඒක දැක ගන්න පුළුවන් දක්ෂ යෝගාවචරයට ඒ ආනාපානයේ සංසිඳුණට පස්සේ තමන් ඉන්න හැටි, තමන් අත්දකින්න දේ, තමන් මූණ පාන දේ, මූණට මූණ දාලා ඉන්න දේ විස්තර කරන්න උත්සාහ කරොත් ඒ පුද්ගලයා ගොළු වෙනවා. කියා ගන්න බැරි වෙනවා. නමුත් හරස් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. උඹ දැන් ඔය ගත කරන ඒ විවේකයේ තුල ඔය විවේකයේ අත්දකින්නේ ඇහැට ලැබෙන රූපයක් වගේ අත්දැකීමක්ද කනට ඇහෙන සද්දයක් වගේ එකක්ද ඕක නාසයට දැනෙන ගඳක්ද දිවට දැනෙන රසයක්ද ඔය, කයට දැනෙන පහසක් දිකොත් එකක්වත් නෙවෙයි. හැබැයි එකක්වත් නොවුනට අත්දැකීම නෑ කියන්න බෑ. ආන්නේ අත්දැකීමට එනකොට මේක හැම පැත්තෙම තහවුරු කරගන්න ඕනේ. අමහර විටක මේක ඇහැට පෙනෙන රූපයක් වගේ ආලෝක ස්වරූපෙන් පේනවා. හැබැයි ආලෝකයක් නෙවෙයි. අපි ඔය දකින වර්ණාලෝකයක් ඇවිල්ලා වැදීමක් නෙවෙයි. සමහර කනට දැනෙන සද්දයක් විදිහට හීන් සීරු යන පලාගිරා සද්දයක් වගේ ඇහෙනවා. නමුත් ඒක ශබ්ද තරංගයක් නෙමෙයි. සමහරකට කයට දැනෙන පහසක් විදියට මේ විවේක මේ සහැල්ලු ගතිය දැනෙනවා. හොඳටම බැලුවොත් පේනවා එහෙම කයට අදකින්න දෙයක්වත් නෙවෙයි. ඒ නිසා මේ උපාදානීය කාම උපාදානයෙන් අයින් කරලා ඊට වැඩිය ගැඹුරු තැනකට එමුන අපි කියන ඒවට නිර්ාමිෂ කියලාත් කියනවා. ඉන්ද්‍රිය ප්‍රතිපද නොවන දේ කියලාත් කියනවා. ගියාට පස්සේ ඒ ලැබෙන අත්දැකීම ඔය ඉන්ද්‍රියන් හා සම්බන්ධ සාමාන්‍ය ලෝකේ වචන වලින් විස්තර කරන්න බෑ. ඒ නිසා මේ භාෂාව අසරණ වෙනවා එතනදී. ඒක කියා ගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. ඉතින් මේකත් හුඟක් වෙලාට යෝගාවචරයෙකුට මේ කුතුහල දනවන දෙයක්. නමුත් මේක නෙවෙයි නිවන කියන්නේ. මේක නිවනට යන්න ඉස්සර වෙලා හම්බ වෙන හොඳ සම්දිස්ථානයක් මේ සම්දිස්ථානේ පටලෝනේ නැත්තම් මේ සම්දිස්ථානේ හොඳට පදන්ුනේ නැත්තම් මේ සම්දිස්ථානේ හොඳට වශී කරගත්තේ නැත්තම් ඒ යෝගාචරය බයටත් එක නැවත නැතත් කාම ලෝකෙටම ඇවිල්ලා ඇද්ද ගැල්ලා රූප බලන් හරි හිතනවා අතක් පයක් කොල්ලලා හරි බලනවා මේ කය තියනවාද කියලා <clears throat> එහෙම නැත්තම් හයියෙන් හුස්ම අරගෙන හරි බලනවා අර වායු පොට්ටබ්බ ධාතුව ඇති කරලා දෙන්න ඒ මොනක්වත් නැත්තම් හිත නින්දට වැටෙනවා මේ මොනවා හරි ක්‍රමයකින් කෙලෙසයක් ඇවිල්ලා අර තියෙන පිරිසුද්ධත්වය කෙලසෙනවා. ඉතින් ඒක එක සැරයක් දුනාට දෙසරයක් කෙලසුණා තුන් සැරයක් කෙලසුණාට ඇත්ත වශයෙන්ම මූලික தත්තට වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා යෝගාවචරයා <coughs> විශ්වාසයෙන් යුක්තව අදිෂ්ඨානයේ යුක්තව මේ කියන தত্ত্বය අර තියෙන කෙලසිච්ච தත්තට වැඩිය හොඳ වඩා Tamanගේ නිවෙස වාගේ පුරුදු කරන පටන් අරගත්තොත් ටික වේලාවක් මේකේ පුරුදු කරනකොට තියෙනවා මේක යටත් මේ කියන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ගෙන් විනිර්මුත්ත ඇහ කන දිව නාසය කය කියන ඉන්ද්‍රයන්ගෙන් විනිර්මුත්ත මේ தത്വයේදී භවය තියෙනවා කිය. පැවැත්ම තියෙනවා. මොකේද හිටලා තියෙන්නේ කියලා මේ ඉන්ද්‍රිය ප්‍රතිපද උපකරණ වලට අහුවෙන්නේ නැහැ. ඇහැට කන්ට නිවර්තනාසයට අහුවෙන්නේ නැහැ. නමුත් ඒ යට ඒක උපාදාන කරනවා එක්ක චේතනා එක්ක ප්‍රකල්පනා එක්ක අනුසය. ඒ යම්තාක් මේ විඥාණය කාම අරමුණු ආශ්‍රය කරන තාක්කල් ওই චේතනා ප්‍රකල්පන අනුසය ඉස්මතු කරන්න බෑ මොකද කාම අරමුණු හරි ඡණ්ඩයි හරි පරුසයි ඒව අනිත්‍යව යටපත් කරගෙන තියෙන්නේ අපි ප්‍රයෝගයෙන් ප්‍රයත්නෙන් ඒ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ කොටස් කාම අරමුණු යටත් කරාට පස්සේ සූක්ෂමව බලන් හිටියොත් තේරෙන්න පටන් ගන්නවා ඒ වෙලාවේදී හිතට පාළු ගතියක් දැනෙන නිසා මොනවාරි කරන්න හිතෙනවා. කල්පනා කරන්න හිතෙනවා. එහෙම නැත්නම් Tamange අර ගෙනාවු කර්මානුරූප ගෙනාවු අනුසය කාරණා මතුවෙන්න පටන් අර ගන්නවා. පසුබිමට සාපේක්ෂ නැතුව එක එක දේවල් එන්න පටන් ගන්නවා. අන්නේ දේවල් එනකොටත් අර කාම අරමුණට කෙරුවා වගේ ආනාපානෙ මතු කරන්න අපි කාමච්ඡන්ද ආදී අරමුණු අයින් කරලා ආනාපානෙ ඉස්පතු කරගත්තා. ආනාපානෙ සියුම් කරන සියුම් කරන ගිහිල්ලා ගියාට පස්සේ මේ කියන ඉන්ද්‍රිය ප්‍රතිපද තත්වයෙන් පොඩ්ඩක් ගිලිහිලා කාපට් එකේ යට තියෙන එක තිරේ පිටිපස්සේ තියෙන එක පේන්න පටන් ගත්තා. එතකොටත් මේ බාහිරේ මොනවත් නැති වුණාට චේතනා මොනවත් නැති වුණාට ප්‍රකල්පනා මොනවත් නැති වුණාට ඒකෙන්ම පුදුමාකාර දේවල් මතු කරන්න පටන් ගන්නවා. ඒ දේවල් සඳහාත් මේ මෙතෙක් කරපු විදිහට මේක නිසා මේක අතහරපන් මේක නිසා මේක අතහරපන් කියාපු ක්‍රමයට ඒ මතුවෙන මතුවෙන නැත්නම් අනුසය ආශවසය මතුවෙනේ සෑම දේවල් ඒක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා අයින් කරන්න අයින් කරන්නට යෝගාවචරයා උපේක්ෂාවට සාපේක්ෂ කරලයි මේ චේතනා මේ ප්‍රකල්පනා මේ අනුසය අයින් කරන්නේ එnde ende ende ende ende ende උපේක්ෂාව ඉතුරු කර ගන්නවා. මේ අරමුණු ආවත් නාවත් මම සැලෙන්නේ නැහැ. ඇවිල්ලා හැප්පෙන්න ගත්තොත් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියනවා. නැත්තම් කරබනේ ඉන්නවා. එතකොට අන්තිමට යෝගාවචරයා මේක සියුම් කරලා කරලා කරලා කරලා ගේන්නේ උපේක්ෂාවක් උඩට. අන්නේ උපේක්ෂාව නඩත්තු කරන්න යනකොට තේරෙනවා මේක උපයන්නත් නඩත්තු කරන්නත් මෙච්චර අමාරු නම් සංසාරේ පුරාවට මම මෙතෙක් කිරුවේ මොකද්ද? මෙහෙම උපේක්ෂාවක් එන්න තියෙන ඉඩ වළක්වන කාමයට දාතකම් කරපේක. කහමරමුණු හොයලා දීපේක. හිත අවුස්සපේක දැන් මට තේරෙනවා කාමයේ අතහැරලා අරමුණට ඇවිල්ලා අරමුණ ගෙවම් කරලා ඊට පස්සේ එතන හිත අනින්ද ඉන්ද්‍රිය ප්‍රතිපද නැති තැන පట్టල වෙලා තවදුරටත් චේතන ඇති නොකර තවදුරටත් ප්‍රකල්පන ඇති නොකර තවදුරටත් අනුසේ කාරණාවත් අයිතිවාසිකම් කියන දේ අතහැරලා ඉන්නකොට මේ උපේක්ෂාවක් නඩත්තු කරනකොට තේනවා අපිට පුළුවන් කාර්කමක් තිබුණා ඥානයක් තිබුණා හැකියාවක් තිබුණා කරන්නෙම මේ උපේක්ෂාවට කියනහන එක තමයි. මෙවැනි විවේකයක් ඇති නොවීමට කෙලෙස් දාගන්න එක තමයි කරන්නේ. ඒක නිසා කෙලෙස් නැතුව මේ චිත්තක්ෂණය පවත්නකොට තේනවා අවිද්‍යාවේ ප්‍රමාණය. ඒක නිසා සරුවචනanse පෙන්ලා තියෙනවා මේ උපේක්ෂාව පිහිටලා තියෙන අවිද්‍යාව උඩ කියලා. උපේක්ෂාව ඉන්නකොට තමයි තේන්නේ අපිට යමක හැකියාවක් තියෙනවා, දක්ෂකමක් තියෙනවා නම්, පෙරපිනක් තියෙනවා නම්, චේතනාවක් තියෙනවා සේරගෙම කරන්නේ මේ පදනම කෙලසෙන එක. නික්ලේශී එක චිත්තක්ෂණය පවත්නකොට පේනවා අනේ මගේ පුළුවන් කාරකම් සියල්ලම මාරපාක්ෂිකයි. සියල්ලම කෙලෙස් පරිතයි. ඒ කෙලෙස් වලින් තොරව චිත්තක්ෂණ පාතනකොට ඒ උපේක්ෂාවේ ඝන බහල භාවයේ අතුයිති විහිදී වැටි තියෙන ආකාරය බලනකොට ඒ ඒ උපේක්ෂාව හරහා අවිද්‍යාව දකින්නට ඇඟි කිලිපොළනවා. මම මෙතකල් කෙරුවේ හැම හැකියාවකම මේ උපේක්ෂාව වනසපු එකයි. විවේකයේ කෙලසපු එකයි හුදකලා බව නැති කරගත් එකයි විශ්‍රාමයේ නැති කරගත් එකයි ඒ නිසා මට මෙතෙක්කල් විද්‍යාවක් කියලා ගත්තොත් නම් ඒක අවිද්‍යාවක් කියලා. අන්නේ තේරීමට අවිද්‍යාවේ ප්‍රමාණය දැන ගැනීමටමයි බුදුහාමුදුරු විද්‍යාව කියලා කියන්නේ. මට මෙච්චරක් මට අවිද්‍යාව තිබුණා ඒක තණ්හා මාර්ගෙන් ක්‍රියාත්මක වුණා, දික්ඛ මාර්ගෙන් ක්‍රියාත්මක වුණා මාන මාර්ගයෙන් ක්‍රියාත්මක වුණා උපේක්ෂාවට යනකොට ඒ වගේ බල බින්දෙනවා මේ උපේක්ෂා සහගත මෙතන කියන්නේ විදර්ශනා උපේක්ෂාව සංසාමාර වේලාවට මේක සංඛාර උපේක්ෂාව කියලා සඳහන් කරනවා ඒ සංස්කාරයන් කෙරේ උපේක්ෂා වෙලාවෙන් බලාිනකොට තියෙනවා මේක තමයි ස්වභාවය මම උපදිනකොට මේක තමයි තිබුණේ නමුත් මට පුළුවන් කාරකම් අය හතර තේරෙන්න පටන් ගත්ත දවසේ මම මොන්න තරම් මේක කෙලෙසෙව්වද මොන තරම් මේක වසාහෙලුවද අලංකාර කරලා දාලවට්ටම් කරලා කරන කරන හැම ආලවට්ටමේ උනේ මොකද්ද තණ්හාව ඇති වුණා මාන්නය ඇති වුණා ditthi ඇති වුණා එතකොට මේ උපේක්ෂා ප්‍රමාණය ප්‍රමාණකරණය වෙන්න වෙන්න වෙන්න ඒ පුද්ගලයා තුළ ඇති වෙන මේ தත්ත්වය තමයි ඥානය කියලා කියන්නේ උපේක් ඒ කියන්නේ අවිද්‍යාව ප්‍රමාණකරණය කිරීමමයි විද්‍යාව කියන්නේ ඒක නිසා සර්වචන්සේ සඳහන් කළා තියෙනවා මේ අවිද්‍යාව තියෙන විද්‍යාව උඩ කියලා. අපිට හිතෙන්නේ අවිද්‍යාව උත්තරද්‍රවේ නම් දක්ෂ විද්‍යාව කියන්නේ දක්ෂිණද්‍රවේ තරම් ඈත තියෙන කිට්ටු කරන්න බැරි දෙකක් කියලා. ඒ නිසා උපාදානයේ වගේ මාත්‍රකාවක කතා කරනකොට Taman මේච්චර ලස්සන කියලා නික්ලේශී චිත්තක්ෂණයක් එන්න එන උපාදාන වලින් කෙලසලා එනේන භවවලට දාගෙන මේක අවුල් කරගන්න ප්‍රමාණයට දෙවන්නේක් සම්බන්ධ නැහැ. මගේම තකතිරුකමයි මෙතන තියෙන්නේ. මම මේ කෙලස් ටිකක් ආරක්ෂක මුර දේවතාවක් වගේ සලකනවා. ඒකලෙලා මේ හුදේකලාව තුට්ටු දෙකටම අයින් කරන්නේ. විවේකයේ තුට්ටු දෙකටම අයින් කරන්නේ. විශ්‍රාමයේ තුට්ටු දෙකටම අයින් කරන්නේ බොහෝම සක්‍රීය ක්‍රියාකාරී මේ නිර්මාණශීලී ප්‍රගතිශීලී ක්‍රමයට කෙලස් වවනවා. අන්න එහෙව් ලෝකේ උනත් මේ බුදුහාමුදුරු දීලා තියෙන විදිහට ධර්ම ප්‍රතිපදාව ඇල්ලුවා නම් මේ උපාදාන කියන්නේ එතන ධර්ම ප්‍රතිපදාව ඇල්ලීමමයි. අර නික්ලේ ක්ලේශ අතාරින්න නික්ලේශ අල්ලන්නවා. නික්ලේශිකේ තෙන්න ගිහිල්ලා මේ යම් වෙලාවක Tamante මේ උපේක්ෂක අවස්ථාව එහෙම නැත්නම් මේ මූල ප්‍රභවය එහෙම නැත්නම් මේ ප්‍රාග් අවස්ථාව දැක ගන්න පුළුවන් නම් තේරෙයි මේ දීලා තියෙන මෙච්චර ලස්සන මේ පිරිසිදු චිත්තක්ෂණය අපි නැත්තම් වෙන වචනකින් කියමු එනේන චිත්තක්ෂණය හරිම පිරිසිදුයි නමුත් චිත්තක්ෂණයට අපි එළඹෙන ක්‍රමයේ තියෙන වැරද්ද නිසා ඊට ඉස්සර චින්න චිත්තක්ෂණේ චිත්ත පීඩා අසහන රාග ద్వේෂ මෝහ තණ්හා මාන දිත්‍ති වගේ දේවල් එනේන චිත්තක්ෂණයට වක් කරනවා ඒ වැක්කිරීම හරහා අච්චර ලස්සන පිරිසිදුවට එන චිත්තක්ෂණයේ කෙලසෙන හැටි දකිනකොට අපි මෙතෙක් කල් හිතුවේ වෙන කවුරු හරි කරනවා කියන. නමුත් සර්වචනස ආනන්ද හඳුනන කියනවා නෑ නෑ. උපාදානයේට හේතුවක් තියනවාද කියලා ඇහුවොත් සර්ව බලධාරී දෙවියන් වහන්සේ කියන්නත් එපා. මෞංකාර දෙවියන් වහන්සේ කියන්නත් එපා. ඒකට හේතුව තණ්හාව කියපා. ඒ වගේම මේ උපාදානය අත්තනාරින විදිහට කියන්නේ ධර්ම ප්‍රතිපදාව වල්ලන්නවත් බැරි තරම් කාම උපාදාන තියෙනවනම් ඒ මනුස්සයා ඒ භවයට වැටෙනවා. ධර්ම ප්‍රතිපදාව අල්ලගන්න බැරි තරම් අත්තවා මේ සීලතෝ සීලබතු පාදාහන්න වැටෙනවා ඌ ඒ භවයට වැටෙනවා. මේ ධර්ම ප්‍රතිපදාව අල්ලගන්න බැරි තරම් ditthi upadana attavada upadana බදාගත්තොත් ඒ භවයට වැටෙනවා. දෙයියන්ගේ නාමයට ධර්ම ප්‍රතිපදාව ඇල්ලුවා නම් මේ කියන උපාදාන හතට වැඩිය කියලා ඒ ඇල්ලීම මාර්ගෙන් කාම උපාදාන ආදී දේවල් ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවම් කරනවා. නමුත් ਸਰවඥාන්සේ මේක මේ ප්‍රතිපදාව හදලා තියෙන එක උපාදාන වශයෙන් ඇල්ලුවාට අල්ලන ඉන්නකොට ඉන්නකොට ගෙවෙන්න. අල්ලගෙන ඉන්නකොට ඉන්නකොට ගෙවෙන්න මේකට දෙන්න තියෙන උපමාව තමයි ආන්දායව වල්පත ගත්තාසේ. ආන්දක ඔළුවේ යවල වල්පතෙන් ඇල්ලුවට අහුවෙන්නේ නැහැ. සුරුස් කාලා පයින්. ඒ වගේ තමයි මේ ධර්ම ප්‍රතිපදාව ඔය කවුරු මොන જાණයෙන් කරවකත් ඒක අල්ලන්න හදපේක නෙවෙයි අතාරින්න හදපේක. ධම්මේ නිස්සරණත්ථයනෝ ආනන්ද ආනන්ද නෝ ගහනත්ථය කියලා තියෙනවා. මේ ධර්ම ප්‍රතිපදා අල්ලගෙන බදාගෙන මේ කරඬුවක තැම්පත් කරලා තියාගෙන ඉන්න නෙවෙයි. ඒක අල්ලගෙන ඉන්නකොට ගෙවෙන එක. ගෙවුනට පස්සේ ඉතුරු වෙන මේ හිස් භාවය යෝගාවචරය හිතනවා නම් නිකන් මේ තිබිච්ච වටිනා වස්තුවක් Tamangen ගිලිහුණයි කියලා ඒකට අවිද්‍යාව කියනවා. බුදුජානනාංශයේ මේ ඇති වෙන හිස් භාවයට දෙන්නේ හුදකලාව කියන නම. ඒකට දෙන්නේ විවේකයේ කියන නම. ඒකට දෙන්නේ විස්රාමයේ කියන නම. ඉතින් අර නිර්මාණශීලී ක්‍රියාශීලී කෙනාට හිතෙන්නේ හුදකලාව කියලා කියන්නේ කම්මැලිකමක්, නීරසකමක්, රහෙන් කොන් වීමක්. ඒ නිසා මේ පුදුලට හිතෙන්නේ මේක <clears throat> බරපතල සිත දඬුවම් ඇතුව කරුල කාමරයට දැම්මවක්. ඉරගයකට දැම්මා වගේ පේන. නමුත් සත්පුරුෂයාට තේරෙනවා ਸਰවචනාංශගේ මේ උපක්‍රමය නිසායි ධර්මයේ ප්‍රතිපදාව නිසායි මෙතෙන් යන්න පුළුවන් උනේ මේකත් අල්ලගත්තේ ධර්මයේ බදා ගැනීමෙන් තමයි. උපාදාන කිරුවෙන් තමයි. නමුත් ධර්මයේ තියෙන ස්වභාවය එන්නේ එන්නේ ප්‍රගුණ වෙන්න වෙන්න ගෙවෙනවා. ඒකයි මම ඒ ඊට දවසක මතක් කරේ. මේ ආනාපාන සති භාවනායේ තියෙන සුවිශේෂත්වය තමයි ආනාපාන අරමුණ අල්ල ගන්නකොට ගොරෝසුයි ඒක දිහා බලාන ඉන්න ඉන්න ඉන්න කහුරු වෙන්න වෙන්න වෙන්න ඒ ක්‍රමේ සියුම් වෙනවා මේ සියුම් වීම වැරද්දක් කියලා හිතාගත්තොත් ඒකට ආනාපාන සති භාවනාව කියන්නේ මේ සියුම් වෙන භාවයේ තේරුම් අරගෙන ඒ සියුම් වෙන භාවයට අත්වල දෙනවා නම් උදව් කරනවා නම් ඒකට ආනාපාන සති භාවනාව කියනවා එතකොටත් ඉස්සලාම යෝගාවචරයා පළවෙනි වතාවට මේක දැන් ගෙවුනා කියලා කිව්වට එතන අපේ ලොකු ස්වාමීන් වහන්සලා වගේ මේක පුරුදු කරපු ආචාර්යවරු කියනවා එතන ආනාපානේ ගෙවුණා නෙවෙයි සැඟවි ගැනීමක් වෙන්නේ. මුලින් මුලින් අවස්ථාවල්දී වෙන්නේ තියෙන ආනාපානය අල්ලගන්න සංවේදී නිසා සැඟවීමක්. එතකොට යෝගාවචරය කලකොල වෙනවා, කලබල වෙනවා, කමඨාන් සුද්ධ කරන්න දුවනවා. දැන් ආනාපානේ බලන් හිටියක නැතුව මොකද කරන්නේ කියලා. නමුත් කලබල නැතුව බලන් හිටියොත් මේ සංගවිච්ඡානවනේ ආයමතු වෙනවා. මතුවෙච්චාම ආයෙසරයක් ආනපන දිගේ කරන යනකොට ආයිත් වැඩිය පොඩ්ඩක් ගැඹුරකට යනවා. ඊටතරී සියුම් තැනකට යනවා. එතනදී සමහරට යෝගාචර වරදොල තේරුම් ගන්නවා. මේ සැඟවී යෑම ලීන භාවයටපත් වීම නැතිවීමක් කියලා. එහෙම එක සැරේ ඒ නැති උනායි කියලා හිතන්නේ නැතුව දිගට දිගට කරගෙන කරගෙන යනකොට තමයි අර තිබුණට හුඟා ගැඹුරු මට්ටමකින් ආනපානේ සංසිද්ධ මට්ටමට යන්න පුළුවන්. අන්න එතනදී තමයි ඒ යෝගාවචරය ඊගාවට මතුවෙන්න පුළුවන් අර චිත්ත සංස්කාර එහෙම නැත්නම් හිතෙන් හදන්න පුළුවන් මනෝපුබ්බංගම ධම්මා මනෝසෙට්ඨා මනෝමයා කියලා මනසෙන්ම සකස් කරලා වඩන හීන ලෝකයකට මායා ලෝකයකට මිරිඟුවකට වගේ එකට වැටෙනවා ඒ වැටුණට පස්සේ ධර්ම පිළිබඳව තියෙන ශ්‍රද්ධාවේ නොසැලෙන බවෙන් එක කාගෙන යන්න නම් ඒ යෝගාවචරයක දැනගෙන යන්න ඕනේ උදව්වක් වෙනවා නැත්තම් මේක Tamanටම සුද්ධ කරගන්න පුළුවන් තැනක් එනවා. ඒ සියුම් භාවයේ ඉන්නකොට Taman මොන හරි පටලවගෙන බය වෙලා කලබල වෙලා වෙන අරමුණක් ඇවිල්ලා බාධා වුණත් ඒ යෝගාවචරයට සහන් එලියක් තියෙනවා නැවත හිත කලබල වෙනවත් එක්කම අර ලීන වෙලා හැංගිච්ච ආනපානේ ආයමතු වෙනවා එතකොට ඒ ඒ තියෙන තත්වයක් අතරේ Tamanට ආතපాత තේරෙන්නේ නැතෝ දැන් මම මොකද කරන්න දන්නේ නැහැ කියන සැකේ එනවනම් මූල ධර්මයක් වශයෙන් සුත්තමේ වශයෙන් මතක තියාගෙන ඉන්න ඒ කලබල වෙච්ච ස්වરૂපය හරහා ඒක වශී කරගෙන ඒ තුල තියෙන ආනාපානෙ නැවතල්ලා ගත්තොත් නැවතත් කායන පස්සනට හිත දාගත්තොත් ආයෙත් tempත් වීම ගන්න පුළුවන්. එහෙම යනකොට ආයෙ කලබල වෙන්න ඉඩ තියෙනවා. කලබල වෙන හැම වතාවකම ඒ කලබල වෙච්චි සංසිද්ධිය හරහා ඉවසිල්ලෙන් බලන් හිටියොත් නැති ඥානපානෙ මත වෙනවා ආයතර කානපානද කියනකොට එnde end end සියුම් තත්වලට යනවා. අන්න ඒ වෙලාවේදී end end end end යෝගාවචරයා ඇති තැන ඉඳලා නැති තැනට දන්න තැන ඉඳලා නොදන්න තැනට කියන්න පුළුවන් තැන ඉඳලා කියා ගන්න බැරි තැනට මම ඉන්න තැන ඉඳලා මම නැති තැනට මනින්න කරන්න පුළුවන් තැන ඉඳලා මනින්න කරන්න බැරි තැනට යන එක ප්‍රගතියක්. ඒකයි මෙතන තියෙන මේ බණක් මාර්ගයෙන් ධර්ම සාකච්ඡාවක් මාර්ගයෙන් sannivedana කරන්න හදන පණිවිඩය. ඉතින් එnde end end යෝගාවචරය එක දවසෙම ඔක්කොම කරනව නෙවෙයි ටිකෙන් ටිකෙන් ටිකෙන් කරනකොට අර උපාදාන වල තිබුණ දැඩි ග්‍රහණය එnde end end end ගෙවෙන්න පටන් ගන්නවා. 100 100ක් ගෙවෙන්නේ. නමුත් වෙනදාට වැඩිය වඩා සියුම් තත්ත්වවලට යන්න පුළුවන් ගතියක් යනවා. ඉතින් ඒ නිසා උපාදාන කියන්නේ කාම උපාදාන වගේ ගොරෝසු උපාදාන අයින්කරනද ඊට වැඩිය සියුම් උපාදානයක් අනිවාර්යයෙන්ම අල්ලන්න ඕනේ. ඒක තමයි උංග වේලාවට ඔය අතහැර දැමීම ගැන හයියෙන් කතා කරන කට්ටිය ඔය අතහැරලා දැම්මට අතහැරලා දාන්නේ කොමකට වාංගු වෙලාද කියන එක මතක නැහැ. ඒ නිසා සරුවචනංශ කියන්නේ අතහැරපම් මේ ගොරෝසු දේ ඔබ අල්ලගන්නේ සතිය. අල්ලගනින් සතිපත්තහන. අල්ලගනින් ආනාපාන සතිය. අල්ලගෙන ඒකත් ගෙවම් කරපන්. ඒ නිසා 100ක් අතහැරීමක් මේකේ නැහැ. තියෙන්නේ ගොරෝසු දේ වෙනුවට සියුම් දේ අල්ල ගැනීම. ඒ සියුම් දේ අල්ලගත්තට පස්සේ එන්න එන්න සියුම් භාවයෙන් සියුම් භාවයට යනකොට ඒ අල්ලන ඇල්ලිල්ල ඒ ඒ සියුම් දේ අල්ලන ඇල්ලිල්ල ඕන වෙලාවට ගලවන්න පුළුවන් ඇල්ලිල්ලක් අල්ලන්නේ. ඉතින් එතනින් අර්ථකථනය දෙන්න පුළුවන් ගලවන්න බැරි ඇල්ලිල්ලක් ඇල්ලුවොත් භවයට වැටෙනවා. ගලවන්න පුළුවන් විදිහට ඇල්ලුවොත් ඊට වැඩිය සියුම් දෙයක් අල්ලන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒකට මේක උංගක් අමාරුයි ඒක විස්තර කරලා දෙන්න මේ තර්කයෙන් හෝ දර්ශන විද්‍යාවනෝ නමුත් මම දෙන නිදර්ශනය තමයි රිටිපණන මිනිසයා සාමාන්‍ය තමන්ගේ පිම්මෙන් පයින්නට වැඩිය රිටේ ආධාරයෙන් සාමාන්‍ය දෙගුණයක් තුන්ගුණයක් උඩ පයින්නවා. අත උඩට ගියාට පස්සේ රිට විසිකිරුවේ නැත්තම් ඒ වෙනසට පිම්මෙන් වටනකම නැහැ නේ. ඒ නිසා රිට අල්ලන්න ඕනේ දැඩිසේ. රිටේ කෙලවරටම යනකම් රිටෙන් ගැම්ම ගන්නකම් රිට අල්ලගෙන ඉන්න ඕනේ දැඩිසේ. අල්ලගෙන ඉෂලටම ගිය ගමන් රිට විසි කරන්න ඕනේ. ඉතින් ඒ ඇල්ලිල්ල අල්ලන්නේ දැඩිසේ ඇල්ලුවාට ගැට ගහගන්නේ අතේ තියලා. උඩටම ගිගම විශ් කරනවා. අන්න මේ ඇල්ලිල්ල ධර්මිකයි. මේකට උපාදානය කියන්නේ මොකද්ද මොකා බදාගත්තා වගේ ඇල්ලුවොත් එමු උඩට ගියාට පස්සේ මොකද වෙන්නේ? රිට නිසාම වැටෙන්නේ නැතුව තල්ල කඩා ගන්නවා. එතෙන් බාහිරකේ හිට වැදුනොත් එමු තරගෙන් අවලංගු වෙනවා. ඒ ඇල්ලිල්ල භවයක් ඇති කරනවා. ඒ නිසා ඇල්ලිල්ලමයි අපේ මේ සිංහලයා කියනවා හානායිය පානාඬ හැරෙන්දනේ ගසක කැපුම ගස මුල පෑදුමෙන්දනේ මිනිහා නොමිනිහා යන කඩිසරෙන්දනේ අමුතුබත් දීම අත ඇල්ලුමෙන්දනේ කිය. ඔය අමුතුබත් දෙන්න අතල්ලන ක්‍රමය දන්නවද? වැලමිටෙන් අල්ලනවායි කියන එක. ඒ ගෙවල් ගෙදරට මිනිස්සෙක් ආපුවාම ඔය ගමරාල්ලා හැම හරීම කම්මැලිලු බත් එකක් දෙන්න උනොත්. යනසයි තරම අර පිළිමැස්සෙන් ජීවත් වෙන්නේ දෙන්නෙක් ඉන්නවනම් දෙන්නට ගහන්න උයන්නේ. ඉතින් අමුත්තෝ පොට්ටනිකාරෝ එහෙම හරියට කන වෙලාවට ගෙදෙට්ට එනවා. ඉදිට ආව අර මිනිසුන්ට දීලත් බෑ නැතුවත් බෑ. ඉතින් අර මනස යන්න වෙන තාලෙට යන જાති කතාවක් කරනවා. අපිටත් අර ගමන යන්න తీරන්නේ දින අපි ලෑස්ති වෙමුද කියලා දැන් ගෑණි මිනිහා කතා කරනවා. ඉතින් අර මනස කියන ආ කට්ටියට ගමනක් තියෙනද අපි යන්නම් කියලා යන්න යන වැලමිටෙන් අල්ලනවල කියලා බට්ටියක් අල්ලන්නේ ඉන්නේ කියලා. අත ගස්සන්න ලේසිනේ. ඉතින් දෙතුන් සැරයක් විතර වැලමිටෙන් අල්ලුවාට පස්සේ ඒ මනසට තේරෙනවල මේ වැලමිටෙන් අල්ලනවා කියලා කියන්නේ ඵලයන් කියන එකම තමයි. බත් දෙන්න ගන්න කතාවක් නෙවෙයි. වැලමිටෙන් අල්ලිල කියන්නේ අමුතු බත් දීම අතැල්ලුමෙන් දැනෙදි මේ උපාදානයට දෙන්න තියෙන්නේ අමුතු බතක් දෙන්න වැලමිටෙන් අල්ලන ඇල්ලිල්ල. හරියට අර රිටිපයින් මිනිහා රිට අල්ලන ක්‍රමය. එහෙම නැත්නම් කඩුවටම් කරන මිනිස්සයා කඩුව අමෝරාගෙන බෑ. කඩුව සුකනම් මේ හසුරවන්න ඕනේ හටයි මෙහටයි. ඒ නිසා කඩුව නොගිලියෙන් අල්ලන්නත් ඕනේ. හැබැයි සුඛනම විදිහට අල්ලන්න ඕනේ. ඉන්නේ ඒ ක්‍රමේ තියෙනවා නම් ඒක භවයක් ඇති කරන්නේ මේක දෝතිම අමෝරගත්තෙත් කඩුව කඩුව ශිල්පෙ ඉන්නේ නැහැ. අන්න ඒ වගේ භාවනා කරගෙන කරගෙන යනකොට ඒ මාසය නාල්ලනවා නෙවෙයි. නමුත් ඒ අල්ලන ක්‍රමය ගලව ගන්න පුළුවන් අතහරින්න පුළුවන් ක්‍රමයක්. ඉතින් අන්නේ විදිහට මොන දේ ඇල්ලුවත් ඒකේ මේ මිනිස්යාට කෙලේශයක් වෙන්නෙත් නැහැ, උපාදානයක් වෙන්නෙත් නැහැ. නමුත් බැලු බැලමක් කරාට පේන්න තියෙන මේ මනසේ දෙයක් අල්ලගෙන ඉන්නවා කියලා. ඇත්තටම අල්ලගෙන ඉන්නවා ඊට වැඩිය ගොරෝසු දෙයක් අයින් කරා. ඊට පස්සේ ඊට වැඩිය සියුම් දෙයක් ආපු ගමන් මේ කතරින්ද ලෑස්ති ක්‍රමයට අල්ලන එක තමයි යෝගාවචරය ක්‍රමය. ඒක නිසා යෝගාවචරයට බුදුහාමුදුරෝ රත විනීත උපමාව ගිනහැර පානකොට ඇතන බුදුරජාන් වහන්සේලා නෙවෙයි ඒක ගිනහැර පාන්නේ අපේ පුන්න බෑ මා පුන්නමන්තානි පොත් ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේගෙන් අහනවා ඉතින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ උඹ මේ මේ Brahmacharya රකින්නේ මේ සීලවිසුද්ධිය සඳහාද කියලා. නෑ කියන. එහෙනම් ඔබ මේ ditthිවිසුද්ධිය, චිත්තවිසුද්ධිය සඳහාද නෑ. ditthිවිසුද්ධිය සඳහාද නෑ. කාංකාවිතරණ විසුද්ධියද නෑ. කොයි එක ඇහුවත් කියනෝ නෑ කියලා. ඊට පස්සේ කියනවා ඔබ මේකට කොහොමද කියන්නේ කියලා. එතකොට යාමතුරු කියනවා පුන්නමන්තානි පුත්තු ස්වාමීන් වහන්සේ හරි දක්ෂයි ඒ. උපමාවෙම පේනවා යන්තාක් ආයස්මතුනි මම මේ තේ සීල විසුද්ධිය රකින්නේ චිත්ත විසුද්ධිය ලැබෙනකම් විතරයි. ඊට පස්සේ සීල විසුද්ධිය අතාරිනවා. ඊටසේ චිත්ත විසුද්ධිය මම රකින්නේ යම්තාක් ditthi විසුද්ධිය හම්බ වෙනකම් විතරයි. ඊට පස්සේ ditthi විසුද්ධිය මේ චිත්ත විසුද්ධිය අතාරිනවා. ditthi විසුද්ධිය යම්තාක් මම රකින්නවාද මේ කාංකා විතරන විසුද්ධිය ලැබෙනකම් විතරයි ඒක උදව් කරන්නේ. ඒක අතාරිනවා. කාංකා විතරන විසුද්ධිය මම රකින්නේ මොකද මග්ගා මග්ග ඥාන දර්ශන නැහැ. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය ලැබෙනකම් විතරයි. ඊට පස්සේ පටිපදා විසුද්ධිය මම අතහරින්නේ අල්ලන්නේ ඥාන දර්ශන විසුද්ධිය ලැබෙනකම් විතරයි. ඥාන දර්ශන විසුද්ධිය මම අල්ලන්නේ විමුක්තිය ලැබෙනකම් විතරයි. විමුක්තිය මම අල්ලන්නේ උත්ති ඥාන දර්ශන ලැබෙනකම් විතරයි. ඉතින් ඒක නිසා සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය ලැබෙන වෙලාවෙත් කරපින්න ගන්නවට කියන්නේ අනමිටි කාර්යෝ කියලා. චිත්තවිසුද්ධිය දිගටම අල්ලගෙන ගියොත් සීලවිසුද්ධිය සමාවෙන්න සීලවිසුද්ධිය දිගටම අල්ලා හිටියොත් චිත්තවිසුද්ධිය අවස්ථාවේදී ඒක අහන විදිය කර තියාගත්තා වෙනවා. ඊට යට ගමනක් නැහැ. ඒ වගේම මේ මනුස්සයා ඊට පස්සේ ditthිවිසුද්ධියට යා ගන්න හම්බ වෙන්නේ නැහැ. නිසා එතන එතන හලහලා යන ක්‍රමය ඔය මේ Saturn 5 rocket එක හඳට යනකොට ඒ rocket කීපයක් පුච්ච පුච්ච හලහලා යන්නේ. පළවෙනිම Saturn 1 2 3 තුනම මේ පොළවෙන් අඩි 6 හැතැම්ම 6ක් උස්සනකොට පුච්චිලා වැටෙනවා. ඒක ගුණි අරගෙන ඒ ඒව මහ විශාලයි මේ ගියක් ඇතුලේ දාන්න බැරි තරම් විශාලයි. ඒ මේකේ තියෙන තනිකර භූමි තෙල් සමහර වෙලාවට මේ ඔක්සිජන් සහ වෙඩි බෙහෙත්නොත් පාවිච්චි කරන වීලියක් තියෙනවා ද්‍රවයක් තියෙනවා. ඒක සම්පූර්ණ ගිනි අරගෙන පුපුරනකොට පුපුරන්නේ ගොඩාක් මේ ඒ ගිනි පොළවේ තියෙදි ගිනි පුපුරනකොට රොකට් එක ගිනි දැල්ල විසරක් මීටර් 300ක් පයින්. කැමරා කාර්යකට නිරීක්ෂකරුවා ළඟ ඉන්න බෑ. ඔක්කොම යන්ත්‍ර ක්‍රියාත්මක වෙන්නේ ස්වයංක්‍රීයව. ඒ තරම් ඔක්කොම අටල්ල ගිනිගෙන පුපුරනවා. ඊට පස්සේ මේක ආගිරි ගානක උස්සකට ගියාට පස්සේ පැසිෆික් සාගරයට පැසිෆික් සාගරයට බර කරලා යවන්නේ වැටුනොත් එහෙම සාගරයට වැටෙන්නේ පොඩ්ඩක් උඩට ගියම පළවෙනි එක පිච්චිලා වැටෙනවා. ඒක පිච්චිච්ච ගමන් වැටෙනකොටම දෙවෙනිකට ගිනි තියාගෙන වැටෙන්නේ. ඒක තව ටිකක් උස්සනවා. ඒ වගේ ඉහළට යන්න යන්න යන්න යන්න ඒ ඒ රොකට් පිච්චි පිච්චි වැටෙනවා. ඒ නිසා මේක අදානගාහී ක්‍රමයක් නෑ. අල්ල බදාගෙන තියාගන්න එකක් නෑ. හැම පරියන්කේදීම සත්‍ය විසුද්ධිය සිද්ධ වෙන්න ඒක හොඳට මතක තියාගන්න ඊයේ මම සීල විසුද්ධිය කරගත්තා. අද මම චිත්ත විසුද්ධිය කිරිල්ල කතාවක් නෑ. අදත් පටන් අර ගන්න ඕනේ ආධුනිකෙක් වාසේ අර සීලය ආයෙ සුද්ධ කරගෙන සීල අදිෂ්ඨාන කරගෙන ඊට පස්සේ චිත්ත විසුද්ධිය ඇති කර ගන්නවා වාඩි වෙලා හොඳට පట్టල වෙලා සමතුලිත කරගෙන ඊට පස්සේ ආනාපානය මේ මුදුන්පත් කරගෙන ඊට පස්සේ දිට්ඨි විසුද්ධිය කාංකාවිතන විසුද්ධිය හැමදාම උපයන්න ඕනේ. ඒ නිසා මුල් මුල් විසුද්ධි ටික ලක්ෂ කෝටි වාරයක් කරනකොට ඒ සම්බන්ධයමුත් උපාදානය පිළිබඳව ලොකු සුද්ධ වීමක් වෙනවා. හැමදාම අල්ලනවා ඊටාම සාදරව අල්ලන්නෙම විසිකරන්න බලائیں. එහෙම නැතුව උකුලේ තියා ගන්නවකත් කණ්ඩුක තැම්පත් කරලා වැඳ වැඳ ඉන්නවත් නෙවෙයි. ඉතින් මේක ආගමත් එක්ක බලනකොට පොඩ්ඩක් කුරස්පරස් යනවා. ආගමේදී තියෙන මේ ඔක්කොම ආරස්සා කරන පවත්වන ගති මේ බුදුජානනාංශයෙන් පෙන්වන මේ පටිච්චසමුප්පාදේ පෙන්නේ නවත්තන ගති. මේ නැවැත්ම සහ පැවැත්ම අතර යෝගාවචරයේ විශාල පෙරලියක් ඉන්නවා මම හිතනවා ඒක තදින්ම බලපානවා ගිහියන්ට. ගියත් මේ පවුලක් දරුවක් රසාවක් සමාජ තත්ත්ව පවත්තන ගමන්නේ මේ භාවනා කරන්න හදන්නේ. ඒකට මේ පැවැත්ම සහ නැවැත්ම අතර විශාල අරගලයක් තියෙනවා. ඒ පැවිදි වුණත් අපි ඒ සමාජ ආයතනත් එක්ක ගැටුනොත් සමාජාත්මක රකින්න ගියොත් පෞල් ජීවිතේට වැඩි ඇල්ලිලක් අල්ලනවා. අර පෞල් ජීවිතේදී අල්ලන ඇල්ලිලට අපි කියනවා ගේසිත සෝමනස්ස දෝමනස්ස කියලා. පැවිදුණාට පස්සේ කියනවා නෙක්ඛම්මසිත සෝමනස්ස දෝමනස්ස කියලා. නමුත් බුදු ජානක කියනවා පැවිදි හිතෙත් තියෙනවා. ගිහිගේ ඉන්න හිතෙත් තියෙනවා. ගේසිත උපේක්ඛාව නෙක්ඛම්මසිත උපේක්ෂාව කියලා. ඒ නිසා සරුවචනාංශයේ මේ ඉදන් නිස්සයි දම්පජාත කියන එක ඔය සලායතන විභංග සූත්‍රයේදී කියනවා ගේහසිත යම් දුකක් තියෙනවා නම් කියන්නේ ගේහසිතෝ තියෙන දරුවා මල්ලා මැරෙනවා අම්මා අප්පා නැති වෙනවා වස්තු ගිනි ගන්නවා විනාශ වෙනවා ඒක දුකක් ඇති වෙනවානේ ඒක ප්‍රතිස්ථාපනය කරන්න කියනවනේ එක්කම්ම සිතෝ මේ දෝමනස්සේ ගීගිත ඇතහැල්ලා පැවිදි වුණාට පස්සෙත් තමන්ගේ ගුරු හාමුදුරු නැති වෙනවා නිකාය ප්‍රශ්න මත වෙනවා ඒකටත් දෝමනස් වෙනවා නමුත් බුදුහාම කියනවා මේ ගියේ නෙක්ඛම්ම සිත දෝමනස්සේ හොඳයි ගේහසිත දෝමනසට වැඩි. ඊට පස්සේ ගේහසිත සෝමනසය නික්කමසිත සෝමනස මාර්ගෙන් ප්‍රතිස්ථාපනය කරන්නේ. පැවිදුණාට පස්සේ තින්දලයිට බහනා කරන ප්‍රීති සුඛ පහල වෙනවා. එදාට පාටි දාන්න හිතෙනවා. හොඳයි. ගෙදර දොරවල් ඉනකොට පාටියක් දාලා කෙල්ල ලොකු වෙච්ච දාසර පාටියක් දාපුව අම්මලා රහතලත් ලොකු වුණා වගේ මොකද්ද වෙනව හොඳයි. හැබැයි ඊට වැඩිය හොඳයි මේක. ඊට පස්සේ තියෙනවා නේ ගේහසිත උපේක්ෂාව කියලා එකක්. අනේ දරුවා අදලා ලස්සන ඉඳලා උන් පවුල් කහලා අම්මට තාත්තට ටටා කියලා යනකොට ඉතින් උපේක්ෂාව වෙනද මැරෙන්නේ. ඒකටත් තියෙනවා අම්මලා තාත්තට උපේක්ෂා. ඒ වගේ තමයි පැවිද්දන්ටත් තියෙනවා. පැවිදි වුණාට පස්සෙත් තමයි හොඳට හදපු ගෝලයා පැනලා යනවා. අර ගෙදර දරුවෝ වෙලා ගියා වගේම නෙවෙයි. එතකොට අරිට වැඩිය බොහෝම චිත්ත පීඩා එනවා. ආම්දුරු අනිත් පැත්තටලා බුදියාගෙන ඉනවා. දවස් ගණන් නොකා ඉන්නවා. බෑ දරන්නව බෑ. ඔය ළමෙක් වදලා හම්බ කරන වගේ එහෙම නෙවෙයි ඔය ගෝලයක් හදලා නැතුනොත් එහෙම අර මේ මම අර මේ ගිය වාර ගියාට පස්සේ මේ තේම්ස් බුද්ධිසයාරේ හාමුදුරු මේ ගුණ ප්‍රකාශ කර කර ඉන්න ගමන් මං කිව්වා ඉතින් ස්වාමීන් වහන්සේට ඉතින් අපිටත් වැඩිය හොඳ ගෝලියෝ නැතයි කියලා. අනේ නම මයිල් ගහන ගෝලියෝ හදලා ඇති කිව්වා අංගානටවත් ඉතුරු වෙන්නේ නැහැ කිව්වා. හදන හදන ගෝලයා පැල්ලෙනවා. ඉතින් ඒසකොට ඔය ගේහ සිතිත් තියෙන උපේක්ෂාව වෙන තෝ මොනව කරන්නද කියලා. එතකොට බුදුරණ කියනවා ගේහ සිත උපේක්ෂාව, නික්කම සිත උපේක්ෂාවෙන් ප්‍රතිස්ථාපනය කරන්නයි. ඒක liverලා නික්කම සිත දෝමනසයයි, නෙම නික්කම සිත සෝමනසයයි, නික්කම සිත උපේක්ෂාවයි. ඒ කියන්නේ ගීගේ අතහැරලා මේ පැවිදි වුණාට පස්සෙත් ඒ වගේම කරදර ගොඩක් තියෙනවා. නමුත් බුදුහාමර ඒක අගය කරනවා. ඊට පස්සේ කියනවා ගේහසිත, නික්කම සිත, දෝමනසය, නික්කම සිත සෝමනස මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරන්න කියලා. භාවනා කරලා කරලා කරලා හරියන පරියන්ක වැඩි වෙන ක්‍රමයට උපක්‍රම කරනකොට අර මුලින් මුලින් තිබුණ කටු කරෝසන ගතිය නැති වෙලා පරියන්කොල yaadන ගතියක් එනවා. නමුත් ඒක අල්ලන්නේ නැතුව නික්කම්මචිත උපේක්ෂා මාර්ගයෙන් නික්කම්මචිත සෝමනස්සේ ප්‍රතිස්ථාපනය කරන්න කියලා. සතුටම බලාපොරොත්තු වෙන්න එපා, තලතුණකම බලාපොරොත්තු වෙන උපේක්ෂා වෙන්නේ. පරියන්ක හරි ගියත් වැරදුනත්, සතිය තිබුණත් නැතත්, සමාධිය තිබුණත් නැතත් ප්‍රඥාව තිබුණත් නැතත් ඒවා හේතුඵල ධර්ම කියලා නික්කමසිත උපේක්ෂාවට යන්න කියලා කියනවා. නික්කමසිත උපේක්ෂාවේදී අතම්මේතා උත්තා භගවතා කියලා ඒක මගේ කියාගන්න එපයි. ඒ ඇති වෙන උපේක්ෂාව මම මේ ගේසිත සෝමනස්ස දෝමනස්ස උපේක්ෂා අයින් කරලා මම නික්කමසිත දෝමනස්ස සෝමනස්ස උපේක්ෂා ගත්තා. ඒකම දෝමනස්ස අයින් කළා. සෝමනස්සය ගත්තා. සෝමනස්සය අයින් කළා මම උපේක්ෂාව ගත්තා. ඒක මගේ කියාගන්න එපා. ඒක හරි මගේ කියාගත්තොත් ඒකත් Tamanට තණ්හා මාන දිට්ඨිය ඇති කරනවා. අන්න ඒ විදිහට අතම්මේතාවය ඇති කරගත්තට පස්සේ Tamanට තේරෙයි කියලා කියනවා Taman මෙතෙක්කල් පෝෂණය කරපු මෝඩකමේ තරම. Taman මෙතෙක්කල් මේව නොදැන මේ දියුණු වෙන්න කියලා මේ ප්‍රගතිය කියලා මොනවද කරේ ඒ ඔක්කොම අවිද්‍යාව ප්‍රමාණය තේරෙයි මේ අවිද්‍යාව ප්‍රමාණය තේරුම් ගැනීමමයි විද්‍යාව වෙන මොකක්වත් නැහැ. එහෙම නැත්නම් මේ බුදුරජාණන්සේ පෙන්නන මේ ඥාණය ප්‍රිස්මාකාර වෙච්ච හැඩ කරපත්ත කොන්ක්‍රීට් කැලලක්වත් මැණිකක්වත් ප්ලැටිනම් එකක්වත් නෙවෙයි. තමන්ගේ තකතිරුකම මෙච්චරයි කියලා තීන්දුව කරන එකයි. ඒක තීන්දුව වෙච්ච දවසේ තවදුරටත් අර දව ගිනිපෙල්ලෙන් බැට කාපු එක කණාමැදිරටත් බයයි වගේ රෑ වැටිච්ච වලේ දවල් වැටෙන්නේ නැතු වගේ ආයේ මේ මෝඩකම කරන්න. ඒකත් හොඳට මතක තියාගන්න ඒක දවසෙන් වෙන්නේ නැහැ. ඒක තේරුම් ගත්තත් මේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ටික ටික ටික ටික ගෙවෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒ නිසා ඒ හරහා මේ උපාදානයේදී පාවිච්චි කරන මේක නිසා මේක අතහැරපන් කියන මූල ධර්මය අපිට කරන්න දෙන්නේ නැත්තේ අපි යම් යම් යම් දේවල් වලට අසීමිත ආශාව නිසා දෙයක් අල්ලන්නේ අතහරින්න කියලා හිතාගෙන නෙවෙයි බදා ගන්නවා. ඒකට කියන උපාදානයි කියලා. ඒකට වළක්කන යමක් අහුවෙච්චාම එතන ඉන්නේ අතනෑර එතන රඳාපවතින්න හේතු වෙන මේ උපාදානය කියන්නේ ලুকু අයනම් අගේ මල්ලි තමයි තණ්හාව කියන්නේ. තණ්හාව තමයි මේ දේවල් ටිකක් දුන්නට පස්සේ ප්‍රයෝජනෙ සලකලා බලන්නේ නැතුව මේක මම කියාගෙන මගේ කියන මගේ ආත්මය කියන යම් යම් දේවල් රුචි අරුචිකම් වශයෙන් එතන කුඤ්ඤ ගහගන්න. ඒක ගහගන්න තාක්කල් මේ උපාදානය දැනගත්තත් එතකොට තණ්හාව ඇහැට කුණ වැටුණා වගේ අර සුමුදුව එකක් නිසා එකක් අතහරින ගතිය හැම වෙලාවෙම වර්ණ ගන්නවා. වර්ණ ගන්නලා තණ්හාව බැවිල්ල බෑ බෑ ඕකනම් මොන જાති කරත් අතහරින්න බෑ කියලා යම් යම් කොටස් අල්ලන්න පටන් ගන්නවා. ඒ ඇල්ලීම නිසා යෝගාවචරයට ඉස්සරහට එන්න තියෙන වටිනා සුඛ සුමට සුකුම සූක්ෂම අවස්ථා රාශිය අර ගොරෝසු දෙයට අල්ලගත්ත තණ්හාව නිසා පොරොප්පයක් ගැහුවාගේ හිර වෙනවා. ඒක නිකන් හරියට මේ වැසි කිලියන්න ඕනලා පස්ස පැත්තට පොරොප්පයක් ගහපුවම මොන වෙහෙසක් එනවද? බඩේලි යන වෙලාවට මේ අපි පොරොප්ප ගැල්ලක් ගැහුවොත් වමන යන වෙලාවේ කටෙන් වහගෙන හිටියොත් එහෙම අපස්මාරයි. අපස්මාර රෝග එනවා. ඒකට යන්න දෙන එකයි තියෙන්නේ. තණ්හාව යන්න දෙන්නේ. පොරොප්පක් ගැහුවාගේ අර අතාරින්න දෙන්නේ නැතුව අල්ල ගන්නවා. ඒක ඒ නිසා ਸਰවචන්සි සඳහන් කරන මේ උපාදානය පිළිබඳව මේක නිසා මේක අතහැරපන් කියන ධර්මය අපි මූල ධර්ම වශයෙන් තේරුම් ගත්තත් ක්‍රියාත්මක කරන්න ගියත් මේ තණ්හාව හරස් කපනවා. හරස් කපලා තම තමන්ගේ රුචි අරුචිකම් වලට තැන් තැන් වල කුණ්‍ය ගන්නවා. තැන් තැන් වල අඩේ අල්ලනවා. අඩේ අල්ලගත්ත ගමන් අර සුමුදු ගමන නතර වෙනවා. ඒ නිසා උපාදානයේ හරියට ක්‍රියාත්මක කරන්න බැරි වෙන්නේ තෘෂ්ණාව නිසා. උපාදානයේදීත් වෙන දෙයක් උපාදානය කරන තුමේ ගොරෝසු උපාදානය අල්ලන්න බෑ. නමුත් සියුම් අල්ලන උපාදානයේ අතහරින්න බල්ලාගෙන අල්ලනවනම් ධර්ම මාර්ගයයි. ඒක දැඩිසේ අල්ලගත්තොත් ආයේ ඒක නිසා භවයක් ඇති කරනවා. ඒ නිසා යෝගාවචරයට තියෙන්නේ බොහෝම සූක්ෂම නිකන් කඹේ ඇවිදින්න වගේ සමබර භාවයක්. ඒ සමබර භාවය නිවන් දකින්නතෙක් කිසිම තැනක බහා තබන්න එහෙම නැත්නම් කියනවා නම් ඒ සංවේගය කිසිම තැනක පුංචි කරන්න කියලා සරුවචනන්සේ කියන්නේ. පළවෙනි පින්ම නම් ඇත්තටම සෝවාන් වෙනකොටම ඔය සීලබ්බත උපාදාන අත්ව මේ එහෙම නැත්නම් ditthි උපාදාන හැලෙනවා. එනකොට අත්වාද උපාදාන ඉතුරු වෙනවා. කාම උපාදාන වල රූප රාග අරූප රාග ඉතුරු වෙනවා. ඒ නිසා දරුවචන සඳහන් කළා තිනවා සෝවාන් නෙවෙයි සකදාගාමී නෙවෙයි අනාගාමී වුණත් ඉතුරු වැඩ කටයුත්ත කරන්න ඉසගිනි ගත්තෙකු එගිනි නිවන්නටත් වැඩිය උනන්දුවෙන් කටයුතු කරන්න ඕනේ. එහෙම උද්වේගයකුත් ඇත්තටම භාවනාදී පහළ වෙනවා. ඉතින් ඒක නිසා අන්තිම කෙලෙස් චුට්ටක් තිබුණත් ඒක ඉතුරු කරන්න එපා. ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා මේ අසුචි මූත්‍රා කියන එක පුංචි උනත් ගඳයි. ඒක හොදලම අරින්න ඕන. ඒ වගේ තමයි මේ කෙලෙස් අන්තිම ඉවර කරන්න ඕන. නමුත් මූල ධර්ම එකයි. මූල ධර්ම මොකද්ද? ගොරෝසු දේ සියුම් දේ මාර්ගෙන් අයින් කරන්න කියලා. ඒක ලස්සන උපමාවක් ඒ සලායතන විභංග සූත්‍රයේදී සරුවත්‍යංශය සඳහන් කරනවා ඒ පරණ වඩුව මේ ලී උපකරණ හදනකොට කම්බි යන ගහන්නේ යකඩ යන ගහන්නේ මොකද ඒක දිරලා මේ ලීයත් මලකට කාලා හදා ගන්න බැරි වෙන නිසා ගානකට විදලා ලීයනයක් තියන ඒවට ඔය පතංගි ලී කැලක් නැත්නම් හයිය ලී කැලකින් ඇනේ තියෙනවා නමුත් යම් වෙලාවක මේ තිබ්බ ලීයනේ දිරලා තියෙනවා නම් බුදුරජාණන්සේ කියනවා ඒහා සමාන හය ලියනයක් තියලා දිරච්ච ලියනෙට තියලා ගහපුවාම දිරච්ච ලියනේ පැනලා අලුත් ලියන්නේ ගිහලා එතෙන්ද හේතු වෙන්නේ කොහමද? පරණ එක අයින් කරලා අලුත් එක හේතු වෙන්නේ ආන්නේ විදිහට තමයි උපාදානේ වැඩ කරන්නේ. ඉස්සර තිබුණ එක දිරණ ඒක අයින් කරලා ඒ වෙනකොට වෙන එකකින් තියලා ගහන්නේ අරක තල්ලු කරන්නේ. නැත්නම් සාමාන්‍ය අපේ උපමාවේ කියන්නේ කට්ටක් කනිච්චාම කට්ට අයින් ගන්න කට්ටක්මයි ඕන කරන්නේ. තව ඔය කතාවක් තියෙනවා මම දන්නේ නැද්ද කියලා. හැම පිච්චිච්චාම පාවිච්චි කරන්න පිච්චිච්ච තෙල් જાති. පිච්චිච්ච තුවාලවලට දාන්න දෙන පිච්චිච්ච තෙල් જાති. ඒ වගේ තමයි ඒකමයි පාවිච්චි කරන්න තියෙන නිසා අපි කොයි වෙලාවෙත් අල්ලගෙන ඉන්නේ. අපිට කරන්න තියෙන ප්‍රතිපදාවක් වශයෙන් මේ අල්ලගෙන ඉන්න එක හොඳට දැනගන්න ඕන. මම දැන් අල්ලගෙන ඉන්න එකටමයි අහුවෙලා තියෙන්නේ. ඒක කිට්ටුවෙන් යන වචන දෙයක් යමක් අල්ලනවා ඒකට අහු වෙනවා. ඒක දැන ගැනීම කෙලෙසයක් නෙවෙයි. ඒක දැන ගැනීමට ਸਰුවචනාංශේ හිටියානම් ආශය අනුසය ඥාණයෙන් කියතයි. අපේ යාළුවන් මිත්‍රයන්ට තේරෙන්නේ අපි අල්ලගෙන ඉන්නේ මොකද්ද කියලා. ඒක දැනගන්න ඕනේ තමයි. ඒ නිසා ඒකට කරන්න තියෙන්නේ උදාසීන අරමුණක් දාලා ඒ අරමුණට ඒ අරමුණ බහුලීගත කරනකොට භාවනා කරනකොට තේනවා අල්ලගෙන ඉන්න එක කරදර වෙනවා. ඒ හරහා අල්ලගෙන ඉන්න එක දැනගෙන ඒක නැති කරන්න නම් වෙන එකක් අල්ල ගන්නව ඇර වෙන කරන්න දෙයක් නැහැ නිසා ඊගාවට අල්ල ගන්න දේ මේ අතාරින්න බලාපොරොත්තු දෙයට වැඩිය assume දෙයක් වෙන බව දන්නවනම් එහෙනම් භාවනාවේ ප්‍රගතියක් වෙනවා. එන්නේ ඉන්නේ assume වෙන භාවයට යනවනම් ඒ නිසා භාවනා කියන්නේවත් අල්ල ගැනීමක් කියලා කියයි. නමුත් මේ අල්ලගන්නේ අල්ලගන්න දේ අල්ලගන්නේ රිටිපනින්න රිට අල්ලා ගන්නා ස්වරූපේ. කඩුසටම් කරන්නා කඩුව අල්ලා ගන්න ස්වරූපෙන් ඒ <clears throat> කටුකුරුනි ස්වාමීන් වහන්සේ විස්තර කරන කියනවා දැලිපිය ගානකොට දැලිපිය අල්ලගන්නේ ඊටාම සුඛ නම් ක්‍රමයකට. අමෝරගෙන අල්ලගත්තොත් පිහිය මඳින්න බෑ. ගලේ මඳින්නත් බෑ, පටිය මඳින්නත් බෑ. ආහනේ විදියට ඇල්ලිලා දන්නේ දන්න ගතිය යෝග ජීවිතයකට පුරුදුනාට පස්සේ ඒ යෝග ජීවිතය හරීම సౌందර්යයි. කවදාකවත් ඒකේ නෑ ඔලමුල ගති නෑ හරියටම ස්වභාව ධර්මයත් එක්කමයි ගමන් කරන්නේ එන්නේ එන්නේ එන්නේ සියුම් වෙලා පූර්ණ ස්වභාවික සිද්ධියකට යනවා හරියට අවුව වැටිලා නෙළුම් මලක් පිපෙනවා වගේ එහෙම නැත්නම් දරුවා අඬනකොට අම්මට කිරි එරෙනවා වගේ සම්පූර්ණ ස්වභාව සිද්ධිය වෙනකොට යෝගාවචරයට තේරෙනවා තමන් අර යොදවන ප්‍රමාණය අඩුයි නමුත් ඒ සිද්ධියත් එක්ක සංසිද්ධියත් එක්ක සම්පූර්ණ ස්වභාවික ගලණයට යනකොට එන ඝර්ෂණය හරි අඩුයි ගැටුම හරි අඩුයි එහෙම නැත්නම් කෙවෙනවා හරි අඩුයි සුමුදු ගමනකට යන්න පටන් ගන්නවා එතකොට ඒකෙන් අදහස් වෙන්නේ එන්නේ දෙන්නේ උපාදානය කරන්නේ සියුම් සියුම් දේවල් ඒ නිසා ඒක තමන්මයි දැනගන්න පුළුවන් ඉන්නේ නමුත් මම ඒකට පිළිගන්නවා මේ මට්ටමට යම් කිසි කෙනෙකුට ඒ උපාදානයන් වල අඩුවීමක් වැටෙන්න පටන් අරගන්නේ භාවනාවේ සෑහෙන්න දියුණුවාට පස්සේ. ආරම්භයේදී ඒක එච්චර පේන්නේ නැහැ. ආරම්භයේදී පේන්නේ ගොරෝසු වැඩ කොටස වැඩ කොටසක්. නමුත් කරගෙන කරගෙන යනකොට විශේෂයෙන්ම විපස්සනාවේ ඉහළ මට්ටමට යනකොට තමයි තේරෙන පටන් ගන්නවා සමාජ මට්ටමේදීත් පැවිදි ජීවිතේ හෝ යෝගාවචර ජීවිතේදීත් නැත්නම් ඉඳගෙන භාවනා කරනකොට එන අරමුණෙත් පටන් ගන්නකොට ගොරෝසු වුණාට කොච්චර ගොරෝසු වුණත් එන්නේ එන්නේ එන්නේ බොහෝම සුළු වේලාවකින් සිුම් වෙන ගතියකට යනවනම් ඒක තමයි දැනගන්න ඕනේ මෙතෙක්කල් ඒ භාවනා සඳහා යොදවපු යදවුමේ දක්ෂකම ඒක දියුණු කරන්න තියෙන මේ ක්‍රමයටම යන්නේකයි පළවෙනි දවසේම පළ එක බණකින් එක රැයකින් එක කමඩහනකින් එක පරියන්කයකින් ඕක කරන්න බෑ හොඳට මතක තියාගෙන ඉන්න ඕනේ ලක්ෂ කෝටි වාරයක් මේක හේතු ගතට පස්සේ දිගට දිගට කරන එකයි වටිනාකම. නමුත් ඒකට මේ වගේ මූලධර්ම මේ දැනුම ගොඩක් උදව් වෙනවා. ඒ නිසා දැනට මේ පිරිසේ ගොඩකට යෝගේ යොදවලා ලැබිච්ච අත්දැකීම් තියෙනවා. අන්නේ අත්දැකීම් නිකම්ම නිකං ගඟට ඉනිකපුවා වාගේ නෙවෙයි. ඒ සෑම අත්තරද්දකම Tamanට ගත යුතු කොටසක් තියෙනවා. මේ ධර්මයට අහුම්කම් දෙනකොට සරුවචනාංශිකේ ඒ වෙච්ච වැරදි ඔක්කොටම 아무තු වටිනාකමක් එනවා. ආන්නේ වටිනාකම එන්නේ එන්නේ ඉදිරියට අදිෂ්ඨාන ශක්තියක් එනවා. ඒ මොකද සරුවචනාංශිත් මේ ක්‍රමය හොයාගත්තේ මේ වරද්ද වරද්ද ගිහිල්ලා. ඊට පස්සේ අපිට දීපු ක්‍රමයටයි අපි මේ යන්නේ. ඒ නිසා බණහමින් ධර්ම සාකච්ඡා කරමින් මේ විදිහට කරගෙන යනකොට මුලදී නම් අත්‍තරම කවුරු හරි පිටේ ඉඳලා උදව් කරන්න වෙනවා ඉස්සරහට යන්නේ පස්සට යන්නේ කියලා කියන්නේ. ඉස්සරහට යන්න යන්න Tamanට මේ හරියට තේරෙනවා නම් පුළුවන් තරම් ඉන්දියන් assume தත්වට යන වඩා සූක්ෂම ධර්ම අල්ලන වඩා ගොරෝසු ධර්ම අතහරින තැනට යන්න පටන් අරගත්තොත් ඒ වීතිකම කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් මාර්ගෙන් අතහරි. පරිඋත්ථාන කෙලෙස් අනුසය කෙලෙස් පිළිබඳ ආબોධයෙන් අතහරි. එතකොට අනුසය කෙලෙස් දැකීම පමණින් අතහැරි. ආනේක මේට සම්පූර්ණ වෙච්චාම ඒ කෙලෙස් කපා දැමීම සිද්ධ වෙනවා. එසේ කෙලෙස් කප කෙලෙස් කපා දැමීමක් පිණිස ආද ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ශිරු දිනාටම තනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා